පෙරවන් සරණයි සිරුනාටම දරණ කරන ස්වාමීන් වහන්සේ අදත් සුපුරුදු පරිදි අපි සියලු දෙනාම රැස් වෙලා සිටිනවා පටිසම්පාද දේශනාවේ ඉතුරු අංග ගැන අපි කතා කරන්න අපි කලින් කරේ ජාතිපච්චය ජරා මරණ කියන එක මම හිතන්නේ බවපච්චය ජාති අද පටන් ගන්නව වෙන්න ඕනේ මම හිතන හැටියට ඉතින් අපි දෙපාර්තමේන්ත ආරාධනා කර සිටිනවා අපේ ගරුතර අලව්වේ අනුමතජි ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් ඉදන් දේශනා කරමින් තිරුවන් සරණයි. තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ස්කයිප් සාකච්ඡාව ඔස්සේ ඔබ සියලු දෙනාටම තථාගතයන් වහන්සේ දැකිය හැකි තථාගතයන් වහන්සේව දකින්නේ කොහොමද කියලා පෙන්වා දෙන විග්‍රහය වන පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය අපි කතා කරමින් සිටින්නේ සති කිහිපයක් මුළුල්ලේ පටිසමුපාද ධර්මයේම තමයි අපි කතා කරන්නට යෙදුනේ. පටිසමුපාදය ගැන අපි කතා කරන තැනදී බුදුරජාණන් වහන්සේ අදාළ මුළු මහත් ධර්මයේම මේ ලෝකේ දර්ශනය කරා යන ප්‍රතිපදාව අපට කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ආරෂ්ඨාංගික මාර්ගය හැටියට බුදුරන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වා දෙන තැනදී මේ පටිච්චසමුප්පාද ධර්මයේම ආරෂ්ඨාංග මාර්ගයේ බව පැහැදිලි කරලා පෙන්වනවා කච්චාන ගොත්ත සූත්‍රය තුළදී. මොන පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ අපේ හුදු වචන ටිකකින් විතරක් අපට ඉගෙනගත්තු දැනුමකින් විතරක් හම්බෙන දෙයක් නෙවෙයි. ඉගෙන ගන්න දැනුමකින් විතරක් හම්බෙන දෙයක් වුණා නම් ඒක මාර්ගයක් බවට පත් වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාද ධර්මයේ යම් කිසි කෙනෙක් ඒ අර්ථයෙන් යුක්තව දැකීමකට යොමු වුණා නම් අන්නේ කෙනා මග ගමන් කරන කෙනෙක්. ඒ වගේම පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ දුක සකස් වෙන හැටි එහෙනම් සකස් වෙන ආකාරයට හම්බ වෙනවා ඒ වගේම පටිසමුපාදයක් තුලින් සකස් වුනේ දුකක් ඒ දුක යාට හම්බ වෙනවා ඒ වගේම පටිසමුපාදයේ දැක්ම තැනදී පටිසමුපාද නිරෝධය කුමද්ද බව යාට හම්බ වෙනවා මොකද හේතු සති හේතු ඇති කල්ලි දුක ඇතිවන බව හමුවන තැනදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ අඥානකම කියන පදනම තමයි යාට හම්බ වෙන්නේ. එහෙනම් එතනදී යාට ඥානයේ යුක්ත බව මේ දුක සකස් නොවන බව හම්බ වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමම තමයි පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වීම නැත්නම් පටිසමුපාද ධර්මයේ දර්ශනය කියන්නේ ඒ කරුණ බුද්ධ දේශනාව තුළදී සම්මාදිට්ඨි සූත්‍රේ ඥානවත්ත සූත්‍ර ආදී බුද්ධ දේශනාවන් තුළදී හොඳට ඉස්මතු වෙලා ප්‍රකට වෙලා හම්බ වෙනවා අපට එහෙනම් මේ ධර්මයේ යමෙක් තේරුම් ගන්න යන තැන දියාට මේ පටිච්ච සමුප්පාදය කියන කාරණාව හම්බුනොත් එයා සැබෑවටම බුදුරජාන් වහන්සේව එයාට හම්බ වුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකේ හැමෝම දන්න දේ තමයි සසර ගමන් කරන වැඩපිළිවෙලක් තුලදී එක එකනා ඉස්මතු කරන එක එකනා පැහැදිලි කරන එක එකනා ග්‍රාමයට ගෝචරදී ඒ සියලු දේවල් ඉක්මවලා සමාජයේ යම් විමුක්තියක් හොයන ප්‍රතිපදාවක් හැටියට යමක් තිබුණද යම් දෘෂ්ටියක් යම් මතවාදයක් තිබුණද ලෝකේ යම් පිළිගත හැකි ලෝකේ මට්ටමේ යම් මතවාද තිබුණ මේ සියල්ලක්ම ප්‍රතික්ෂේප කරමින් නැත්නම් මේ සියල්ලකටම එහා ගියපු මේ ලෝකයෙන් එතර වෙන ප්‍රතිපදාවක් දෙන සියලු අයගේ රාමු ඉක්මවන පුජ්‍යල ප්‍රඥාක්තිය නොයදෙන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා පෙන්වා දෙන්නේ. අපි සියදෙනාම මේ ලෝකේ යමක් තේරුම් ගන්න යන තැනදී කෙනෙකුගේ මතවාදයක්, රාමුවක්, සංකල්පයක් එක තමයි යොමු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු දර්ශනය බුදුරජාණන් වහන්සේ නම් පුජ්‍යලේකුගේ මතවාදයක්, සංකල්පයක්, දෘෂ්ටියක් නෙවෙයි. බුදුරණවහන්සේ පෙන්නපු දර්ශනයේ ලෝක සත්‍ය අතාගතයන් වහන්සේ ඉපදුනත් නැතත් මේක තමයි සත්‍ය ඒක ඉස්මතු කරන්නේ තථාගතයන් වහන්සේ නමක් පමණයි බුදු කෙනෙක් පමණයි එනිසා ධර්මයේ අයිතිත්වය දෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැටියට එතකොට එහෙනම් ඒ සත්‍ය දර්ශනය ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේව ඒ සත්‍ය දැකපු බුදුරජාණන් වහන්සේව දැකිය හැකි එකම ප්‍රතිපදාව වන්නේ මේ පටිච්ච සමුප්පාද දහම දැකීමෙන් විතරයි. පෙර නොවසු වූ ඥානයක් බුදුරජාණන් වහන්සේට හටගatti පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කු උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය පෙර නොවසු වූ පෙර අසු වූ ඥානයක් නම් ඒක කාගේ හරි අර්ථයක් කාගේ හරි මතවාදයක් කාගේ හරි දෘෂ්ටියක් කාගේ රාමුකට ගැලපෙන දෙයක් බෝධිසත්ව කාලයේදී බෝධිසත්ව ජීවිතයකට නොවැසෙන නොදකපු කවදාවත් හම්බ නොවෙච්ච සත්‍යයක් තමයි බුදුරජාණන් වහන්සේට හම්බ වුණේ. එහෙනම් ඒ පෙර නොවැසූ විරු නුවණ බුදුරජාණන් වහන්සේට හම්බ වුණ පෙරණුව සුවිරු නුවණ එච්චර අසහාය හැකියාවක් තියෙන කෙනාට එහෙමනම් මේ ලෝකේ අපි කාටවත් මේ තමන් දන්න දෙයක් එසේ යන ප්‍රතිපදාවක් හැටියට මේ මග හම්බ වෙන්නේ. එකයි සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡාරක්ඛන්ත කියන මේ රාමුව ඉක්මන ප්‍රතිපදාවක් නැත්නම් මේ බුද්ධ දර්ශනය කියන්නේ බෞද්ධ දර්ශනය බුදුරජාණන් වහන්සේගේ සත්‍ය දර්ශනය කියන්නේ ඒ ඉක්මන ප්‍රතිපදාවක්. ආචාර්ය પરම්පරාවකින් නැත්නම් වෙන අර්ථකථනයක් ඔස්සේ ආර්ථය හරි බව ගැලපෙන මෙන්න මේ වගේ දෙයක් නෙමෙයි බුද්ධ වචනේ අද අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන දේ තමයි අපට තේරෙන විදිහේ අර්ථකථන විස්තර එන තැනදී අපි දන්න දෙයක් අපට හම් වෙන තැනදී අපි හිතනවා ඒක හරි කියලා එහෙනම් ඒක පෙර ඇසු විරු දෙයක් අපේ රාමුවට ගැළපෙන දෙයක් ඒක බුද්ධ දර්ශනීය නෙමෙයි ඒක සත්‍ය නෙමෙයි මේ බින්දුතුන්ට මම අද ඇත්තටම මේ පටිච්ච සමුප්පාදය කියන කාරණාවේ අර්ථය ටිකක් වැඩිපුර පැහැදිලි කරන්න අදහස් කරා මොකද හේතුව අපි පටිච්චසමුප්පාදය කියන කාරණාව කතා කරගෙන යන තැනදී ඒ අර්ථය හොඳට හම්බ වෙන්නේ නැත්නම් අපට ඔය එක ප්‍රත්‍යක්වත් හරියට තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ කතා කරන අතරතුරදී අපට කරුණු කාරණා පැහැදිලි කරගන්න පුළුවන්කමක් ලැබෙවි. නමුත් මේ පටිච්චසමුප්පාද දර්ශනය කියන්නේ මොකද්ද කියන එක අපි තව ටිකක් පැහැදිලි කරගන්න වෙනවා. මේ පටිච්චසමුප්පාදය කියන වචනය පිළිගන්න මේ ලෝකේ බුදු කෙනෙකුගේ හැර වෙන කෙනෙකුගේ වචනයක් නෙමෙයි. පටිච්ච සමුප්පාදය කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් කියන බව. එහෙනම් ප්‍රත්‍යයෙන් උපන් බව කියන එක කල්පනාවක් විතරක් වෙන්න බෑ ප්‍රත්‍යයෙන් ඉපදිච්ච බව හම්බෙන්නටම ඕනේ. අද අපි ගොඩාක් කියලා කතා කරනකොට අපට ප්‍රත්‍යයෙන් උපන් බව හම්බෙන්නේ අපි කල්පනා කරලක් විතරයි කරන්නේ ප්‍රත්‍යකින් හටගත්තා කියලා. බුදුරණවහන්සේ පෙන්වනවා පත්‍ය පත්‍යපන සූත්‍රයේ පටිච්චසමුප්පාදේ සහ පටිච්චසමුප්පන්න ධර්ම අතර වෙනස. අද අපි හිතනවා ජරා මරණ කියන්නේ පටිච්චසමුප්පාදේ කියලා. අද අපි හිතනවා ජාතිය කියන්නේ පටිච්චසමුප්පාදේ කියලා. අද අපි හිතනවා භවය කියන්නේ පටිච්චසමුප්පාදේ කියලා. ඒක තමයි අද ගොඩාක් වැරදිච්ච තැන. පින්වතුනි අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන පටිච්චසමුපාදය නෙවෙයි අපි අද ඔක්කොම හිතාගෙන ඉන්නවා මේක පටිච්චසමුපාදයයි කියලා මේක පටිච්චසමුපාදය කියලා හිතාගෙන නිසා තමයි අපි විවිධ විග්‍රහ අර්ථකතන ඔස්සේ මේකට අපට තියෙන රාමුව අපි අතුලත් කරන්න හිතාගෙන ඉන්නේ අතුලත් කරලා තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ওই සියලු දේවල් පටිච්ච සමුප්පාදයෙන් නිපං දෙයක් හටගත් දෙයක් හටගත් දෙයක් ලැබිච්ච දෙයක් සකස් වෙච්ච දෙයක් එනම් පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද පටිච්ච සමුප්පාදය කියනකොටම සකස් වෙච්ච දෙයක් ඇති බව නෙමෙයි ප්‍රත්‍යයෙන් උපම් බව හම්බෙන්නට ඕනේ. මේක හොඳ අර්ථයක් තේරුම් ගන්න ඕනේ. සකස් වෙච්ච දෙයක් කියන එක නෙමෙයි ප්‍රත්‍යයෙන් උපදින බවටයි පටිසමුප්පාදය කියන්නේ. <clears throat> ජාතිපච්චය භික්ඛවේ ජරා මරණං පටිච්චසමුප්පාදෝ භවපච්චය ජාති මෙන්න මේ ප්‍රත්‍යේක හම්බෙන එකට කියනවා පටිච්චසමුප්පාදය කියලා. ජාතිපත්‍රයේ ජරා මරණ භව ප්‍රත්‍යයෙන් ජාති මෙන්න මේකයි පටිච්චසමුප්පාදේ වෙන එකක් නෙමෙයි අද අපි වෙන්ගෙන් වශයෙන් තේරුම් ගන්න යනවා ඔන්න ජාතිය ජරා මරණය තේරුම් ගත්තාලි අපට ඒ විග්‍රහය අනුව තේරුම් අරගෙන ඒ ජරා මරණය තේරුම් අරගෙන අපි ජාතියත් වෙනම තේරුම් අරගෙන අපි මේ දෙක ඒ වෙන්වෙන් වශයෙන් තේරුම් අරගෙන කල්පනා කිරිල්ලකින් අපි පත්‍ය හොයන්න යනවා. මේ සියලු දෙයක්ම හම්බුනේ අපේ රාමුවට අපේ කෝණයට ඇති දෙයක පටිච්ච සමුප්පාදයෙන් සකස් වෙච්ච දෙයක් හම්බෙච්ච පුජ්‍යලයට ඒ පුජ්‍යලයාගේ නිර්වචනයක් එක්ක විතරයි එතන පුජ්‍යලත්තේ එහෙම්මමයි මට ජරා මරණ හම්බුන හැටි මට ජාති හම්බුන හැටි මට භවය හම්බුන හැටි මට හම්බෙච්ච දේ විතුල ඉඳගෙන අපි බලනවා කල්පනා කරලා පටිච්චසමුප්පාදය මොකද්ද කියලා අපේ කෝණයෙන් ගලප ගන්න අපට හම්බ වෙන්නට ඕනත්තේ ඊට වඩා එහා ගියපු දෙයක් ජරා මරණ හොයාගෙන යනකොට නැත්නම් ජාතිය හොයාගෙන යනකොට එහි ප්‍රත්‍ය එහි හට ගැනීම එහි හේතුව මෙන්න මේක හම්බෙන්න තැනදී මට හම්බ වෙච්ච දෙයක් නෙවෙයි ලැබිය යුත්තේ මම ලෝකේ මනින දෙයක් නෙවෙයි හම්බ වෙන්නට ඕනත්තේ මගේ මැනීම දුර වෙනවා මම කියන ප්‍රඥප්තිය අතහැරෙනවා අනිත්‍ය බව දකින්න තැනදී අනේකයි පෙර නොවැසූ විරු ඥානයක් වෙන්නේ දැන් අපි කොයි විදිහට කල්පනා කරන්න ගියත් පටිසමුපාදයේ හැටියට අපි දන්න කෝණයක් විතරමයි හම්බ වෙන්නේ පෙර ඇසු විරු දෙයක් තමන්ගේ රාමුවට ඇයි තමන් හම්බ වෙලා මම ඉඳලා හැබැයි පටිච්ච සමුප්පාදය හම් වෙනකොට මට ගැළපෙන දෙයක් නෙවෙයි පටිච්ච සමුප්පාදයේදී මට ගැළපෙන දෙයක් නම් එතන මම ඉන්නවා මගේ රාමුව තියෙනවා පෙර ඇසෙවිදු දෙයක් වෙන්නේ පෙර කියලා පැනවීම අතීත අනාගත පැනවීම මම පැනවීමත් එක්ක එදිලා තමන්ගේ කෝරට ගැළපෙල්ලක් එදිලා එහෙනම් එතන පටිච්ච සමුප්පාදය හම්බ වෙලා නැහැ. සත්‍ය හම්බෙලා නැහැ. එහෙනම් මේ පටිච්ච සමුප්පාදය කියන එකේ ගැඹුර එහි යථාර්ථය දැකිය යුතු අර්ථය ගැන කොච්චර කල්පනා කරන දෙයක් තියෙනවද? ඒ අර්ථය අපට වෙන වචනකින් ලෝකයෙන් ඉස්මතු කරගන්න බෑ. දැන් අද අපි හිතනවා අපට අවබෝධ කළ යුතු නැත්නම් අපි දැකන දර්ශනය හැම වෙලෙම පොතකට නැත්නම් ඇහෙන්න ඕන කියලා. හැබැයි අපි මේ ධම්මාර්ගම් ප්‍රතිපදාව සත්‍ය දර්ශනය කියන එකට එන්නේ කොහොමද කියලා අපි හිතන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයට නෙමෙයි ධම්මාර්ගම් ප්‍රතිපදාව තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයෙන් ධම්මාර්ගම් ප්‍රතිපදාව තියෙන්නේ. අපි ධම්මවලදම් ප්‍රතිපදාව කියන එක සද්ධර්ම ශ්‍රවණයකට ඇහෙනවනම් ඒක යෝනිසෝ මනසිකාරේ නම් ආධ්‍යාත්මික අංගයට අදාළ වෙලා නැහැ. බුදුරණවහන්සේ පෙන්නනවා විශේෂණ පදයක් දාලා බාහිරින් ලැබෙන දේවල් අතර අග්‍රම දේ ධර්ම ශ්‍රවණය. ආධ්‍යාත්මික ලැබෙන දේවල් අතර අග්‍රම දේ යෝනිසෝ මනසිකාරේ. අපට යෝනිසෝ මනසිකාරය කළ යුතු දෙයක් නැත්තම් ධම්මානුදම් පටිපදාවට යා යුතු දෙයක් බාහිරින් ඇහෙනවනම් ඒක තාම බාහිර අංගයක් විතරමයි. ඒක තාම ආධ්‍යාත්මික අංගයක් බවට යෝනිසෝ මනසිකාරය පත් වෙලා නැහැ. බුදුරන් වහන්සේ කියන්නේ දේශනා කරේ එකයි යෝනිසෝ මනසිකාරය බාහිරින් ලැබෙන දෙයක් නෙමෙයි. ආධ්‍යාත්මික අංගයක්. අද අපි කැමති ඒකත් බාහිරින් ලැබෙනවනම් එච්චරටම සක්කාය විත්‍යත් කම්මැලිකමත් අනෝනකමත් අසීහත් කියන එක තමයි ප්‍රබල. බාහිරින් ලැබෙන දේ හැම වෙලේම හැම වෙලෙම මොකද? සුඛීය රාමුවට පහරක් වදින එකක්. සත්‍ය දර්ශනය කර යන තැනදී සුඛීය රාමුව ඉක්මවන්නට නම් සොකී රාමු වැරද්ද බව හැම වෙලෙම ධර්ම ශ්‍රවණයේදී හමු වෙනට ඕන. අද අපි කැමති සොකී රාමු හරි බව ධර්ම ශ්‍රවණයේදී හමු වෙනවනම් එහෙනම් උතන ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨියම වර්ධනය වෙන්නේ. මාර්ගයේ අහලකටවත් වෙන්නේ නැහැ. සොකී රාමු වැරදි බව හම්බ වෙන හම්බ වෙන්න එයා මොකද කරන්නේ? යෝනිසෝ මනසකාරය කරනවා. නුවණින් විමසනවා. තේරුම් ගන්න මහන්සි ගන්නවා. අපි මෙච්චර කාලයක් අසා දැනගෙන හිටපු සියලු දේවල් තියෙන අසත්‍ය සසර ගමනක් ආපු වැඩපිළිවෙල ආවේ යන්නේ අසත්‍යකම නිසා අඥානකම නිසා මෙන්න මේක යාට හම්බ වෙන්නට ඕනේ නමුත් අද අපි හිතන්නේ අපට තේරෙන අපි දන්න දෙයක් අපට ඇහෙනවා නම් තමයි අපිට මේ මාර්ගය යන්න පුළුවන් කියලා. එතනම තියෙන සක්කාය දිට්ඨිය වර්ධනය වීම අපට හැම වෙලෙම යෝනිසෝ මනසිකාර උත්පාදයට සුඛී රාමයේ තියෙන වැරද්දම හම්බෙන්නට ඕනේ අපි දන්න දකින දේ තුල අපට හම් වෙන දේ අපට ලෝකේ ගෝචර දේ මේ නිමිති ටික මමත්වයේ මත පදනම් වෙලා හම් වෙන සියලු දේ තුල අසත්‍ය හම් වෙන තැනදී තමයි මම අසත්‍ය බව කෙනෙකුට හම් වෙන්නේ මම අසත්‍ය බව හම් වෙන්නට ඒ යෝනිසු මනසිකාර උත්පාද වෙන්නට ඕනේ එහෙනම් බලන්න මේ ධර්මයේ කියන මේ පටිසමුපාද න්‍යාය තැනට යන්න අපට කොච්චර සැබෑවටම ධර්මය අධ්‍යයනය කරන්න කොච්චර නුවණක් ඕනද? අපි ගොඩක් වෙලාවට ඒ පැත්තේ හිතන්නේ නැහැ. අපි හිතන්නේ අපට තේරෙන අපට වැටහෙන මමම හරියන මටම තව ලකුණක් වෙන දෙයක් මටම තේරෙන දෙයක් හම්බ වෙනවා නම් එතන තමයි අපි කැමැත්ත. අපි දකින්නේ මම කියන පහර වැරද්ද මම කියන තැනට පහරක් වදින සුඛී රාම ඉක්මවන පෙර දන්නා පිටේ ඉක්මවන ප්‍රතිපදාවක් මේ ධර්මයෙන් හම්බ යුතු බව. ඔන්න ඔය දේ තියෙන පින්වතුනි පටිච්ච සමුප්පාදයෙන් දෙත් එක. සුඛී රාම ඉක්මවන ලෝක රාම ඉක්මවන මේ සත්‍ය ආත්ම දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය ගැලවෙන මේ සත්‍ය කරා යන එකම දේ පත්‍යෙන් උපම් බව කියන එක හම්බ වීම. පච්චුප්පන්න කියන එක. පටිසමුප්පාදය කියන එක. අපි හිතන් හිටියට පටිසමුප්පාද දන්නවා කියලා මම ලස්සන කාරණාවක් එක පැහැදිලි කරන පටිසමුප්පාද අපි කොච්චර දන්නේ නැද්ද කියලා. පටිසමුප්පාද දන්නවනම් සක්කාය දිට්ඨිය කැඩෙනවා. එච්චරටම අපි සක්කාය දිට්ඨියත් එක්ක ඉන්නේ පටිසමුප්පාද කියන දේ හරියට හම්බෙන්නේ නැති නිසා. ඊට පස්සේ අපි මේ කාරණා එකින් එකට ගලපන්න බලමු. මේ අංග 12 තියෙන ප්‍රත්‍ය වශයෙන් කල්පනා කරන එකට. ජාතිපත්තින් ජරා මරණ සහ භවපත්තින් ජාති උපාදානපත්තින් භව මේ කාරණා වලට කිල්ලක ගලපමු. ඉස්ලාම් මේකේ සත්‍ය තව ටිකක් ඉදිරියට කතා කරලා. ඒ තමයි පටිච්චසමුප්පාදය දකිනකොට හේතුවත් හේතුන් උපන් ධර්මයක්. ඔන්න ඔය දෙකම දකින්න හේතුත සුදුත්තෝ හෝති හේතු සමුප්පන්නාච ධම්මා. මේ දෙකම දකින්න එකට කියනවා පටිච්චසමුප්පාදය කියලා. පත්‍යයෙන් උපන් බව හම් වෙන එක. ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දේ හම්බෙන එක නෙමෙයි. ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දේ පටිච්චසමුප්පාදය නෙමෙයි. ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දේ පටිච්චසමුප්පාදයෙන් හටගත්ත දෙයක්. ඒ අර්ථ දෙක හොඳට තේරුම් ගන්න. ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දේ පටිච්චසමුප්පාදයෙන් හටගත්ත දෙයක්. ප්‍රත්‍යයෙන් උපන්නව දැකීමයි පටිච්චසමුප්පාද දැකීම. අපි අද හිතනවා ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දේ දැක්කට පස්සේ පටිච්චසමුප්පාද දැක්කා කියලා ප්‍රත්‍යයෙන් කල්පනා කරනකොට ප්‍රත්‍යයෙන් කල්පනා කරලක් විතරයි ප්‍රත්‍යයෙන් උපන් බව හම්බ වෙන්නට ඕනේ. ඒක සක්කාදිට්ඨි කරන ප්‍රතිපදාවක් වෙන්නේ. ඒක සකීරාමික ප්‍රතිපදාවක් වෙන්නේ. අපි කොච්චර හම්බුණත් අපට හම්බ වෙන පින්වතුනි ප්‍රත්‍යයෙන් උපන් බව දැක ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දෙයක් විතරයි. ඉපදිච්ච දේ ගැන කල්පනා කරලා කරන්නේ. හැබැයි ඉපදිච්ච දේ හම්බුනේ සකීරාමුවට. ඒ සකීරාමුවට කොච්චර දෙයක් නේ උපන් දේ. සංකත ස්වභාවයේ ඉන්න දෙයක්. ලෝකයේ ඇති දෙයක්. රාමුවට ගැළපෙන දෙයක් හිතනවා මේක මේ පැත්තෙන් අතගත්තේ කියලා. ප්‍රත්‍යයෙන් උපන් බව දැක්කේ නෑ. ප්‍රත්‍ය සහ උපදීම මේ දෙකම හම්බෙන්නට ඕන හේතුව සහ ඵලය. මේ ලෝකේ කිසි තැනක කිසි ඇසකින් ප්‍රත්‍යයෙන් උපදින බව දකින්න බෑ පින්වතුනි. ප්‍රත්‍යයෙන් උපදින බව දකින්න පුළුවන් එකම හැ ලෝකේ නිතර වෙන ප්‍රතිපදාව හම්බෙන පඤ්ඤා චක්කුසේ විතරමයි. ඕනම දෙයක් ඔස්සේ බලනකොට මම උදාහරණයක් එක පැහැදිලි කරන්න. මේ ලෝකේ ඕනම දෙයක් එක බලනකොට භෞතික මානසික ඕනම දෙයක් එක බලන තැනදී අපට ප්‍රත්‍යයෙන් උපන් බව හම්බෙන්නේ නැහැ. ඒ වචනේ යෙදෙන්නේම නැහැ. අපට හම්බෙන්නේ ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දෙයක්. මම මේ උදාහරණේ කියනවා ඒකත් එක්ක මේ හැම දෙයක් එකම කල්පනා කරලා බලන්න. ඒ තමයි මම උදාහරණයක් ගත්තේ මම කලිනුත් මේක කතා කරලා තිබී මේ පින්වතුන්ටත් මම ඒක තවත් විස්තර කරලා පෙන්නන්න තවත් ලස්සන කරුණු ටිකක් එක ඊළඟට මේක කාලත්‍රයේ මම නිරුත්පද සූත්‍රය එක්කත් එක පැහැදිලි කරලා පෙන්නන්නම් මම උදාහරණයක් ගත්තේ මම අර වැඩසටහනක් කරන අවස්ථාවේදී කරපු එකක් නිසා පේන තිබුණ කෝපයක් ඒ කෝපය හටගත්ත දෙයක් නේ සකස්වෙච්ච දෙයක්. එතකොට කෝපය හටගත්තේ නැති නිසා. මම එතනදි පැහැදිලි කරන්න තේරුණා අපි කෝපේ පැත්තේ ඉන්නකොට අපට හම්බ වෙන්නේ පරිසම්පාදනියයත් එක්ක මේ ඇතිකලි මේ වේ කියනකොට ඒක හම්බ වෙන්නේ අතීතයේ මේ අර මැටි නිසා මේ කෝපය මැටි පැත්තට ගියහම මේ මැටි නිසා අර කෝපය ඔන්න ඔය විදිහට හම්බෙන්නේ කියලා මම පැහැදිලි කරා. නමුත් මම කල්පනා කරේ තව ටිකක් කෙනෙක් හිතුවනම් මගෙන් අහපස්සට ප්‍රශ්නයක් අහන්න තිබුණා. පෙරලා ප්‍රශ්නයක් අහන්න තිබුණා. මැදේ ඉඳලා බැලුවනම් ඒ කෙනෙකුට දෙකම හැම වෙනවනේ පේන අපි උතුමු ෆැක්ටරිය නැත්නම් නිෂ්පාදන කරන තැන පැත්තකට වෙලා දෙකම පේන පැත්තකට හිටියට පස්සේ මේ දෙකම හම්බ වෙන විදිහට බැලුවනම් දෙක මේ වෙලා හම්බ වෙනවනේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තිබුණා. නමුත් මට මේ ප්‍රශ්නේ මතුවුණා. මැටිත් සහ කෝප්පේ දෙකම එක විදිහට පේන තැනක හිටියොත් දෙක මේ වෙලාව හම්බ වෙනවනේ. එහෙනම් මෙතන අර කියපු කාරණාව ගැලපෙන්නේ නැහැනේ කියලා කෙනෙකුට අහන්න තිබුණා. මම ඒක කල්පනා කරනකොට මම මටම හිතන මේක වැරද්දා තව එතනින් එහා දෙයක් තියෙනවා. ඒ තමයි අපිට හිතන හිතන යම් කිසි කෙනෙකුට මැටි සහ කෝප්පේ දෙකම පේන්න තියෙනවා. මැටි නිසා කෝපය කියලා මේ ඇති කල්ලි මේ වේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන් කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. හැබැයි හොඳට හිතලා බලන්න මැටි හම්බෙන තැනදී මේ මැටි කෝපය හම්බෙන තැනදී මේ කෝපය. හැබැයි හම්බුනේ මේ මැටි ටික නිසා නෙවෙයි මේ කෝපය. කලින් ගිය මැටි ටික නිසායි කෝපය ආවේ. මේ මැටි ටික නිසා නෙමෙයි. හොඳට හිතන්න මැටි සහ කෝප්පේ දෙකම එක තැන හම්බ වෙනකොට මැටින් හම්බ වෙන්නේ ඒ මැටි වලින් හම්බෙච්ච කෝප්පේ නෙමෙයි. ඊට පස්සේ ඒ මැටි වලින් කෝප්පෙන්නේ. පෙනෙලා තියෙන කෝප්පේ හම්බුනේ කලින් මැටි ටික නිසා. අපට කෝප්පේ හම්බෙන තැනදී මැටි හම්බෙන්නේ නැහැ. මැටි හම්බෙන තැනදී කෝප්පේ හම්බෙන්නේ නැහැ. මේ ලෝකේ අපි හේතුඵල ධර්ම කතා කරන ඕන එක බලන්න අපට ඔය දෙක එකට හම්බෙන එකක් මේ ලෝකෙ කොතනකවත් හම්බෙන්නේ නැටි සහ කෝපය නැත්නම් ඕන දෙයක අමුද්‍රව්‍ය සහ නිස්පාදනය වෙන දේ අපට අමුද්‍රව්‍යයෙන් පස්සේ නිස්පාදනය දේ හම්බෙන්නේ දෙකම එකට හම්බෙන්නේ අපට හම්බෙන්නේ ප්‍රත්‍යෙන් උපදිච්ච දෙයක් මිසක් ප්‍රත්‍යෙන් උපම්බව නෙමෙයි ප්‍රත්‍යෙන් උපම්බව හම්බෙන්න කාලයක් වෙනවා අර මැටි ටික කවලන් වල හැදිලා එන්න කෝප්පේ හම්බෙන්න කාලයක් යනවා. ඊළඟට කෝප්පේ හම්බෙනකොට අමුද්‍රව්‍ය ටික කතා වෙන්නේ නැහැ. අමුද්‍රව්‍ය ටික තියෙදි කෝප් අනිත් ප්‍රතිඵලය කතා වෙන්න කාලයක් යනවා. අමුද්‍රව්‍ය ටික තියෙදි ප්‍රතිඵලයේ පැත්තට යන්නේ කාලයක් ගිහිල්ලා. හැම වෙලෙම තියෙන්නේ තත්පරෙන් කෝටියෙන් ප්‍රමුඛ පරි කාලයකට ගිහිල්ලා තමයි අපට ඵලය හම්බෙන්නේ. හේතුයෙන් පස්සේ ඵලය හම්බෙන්නේ. පටිච්ච සමුප්පන්න බව හම්බෙන්නේ නෑ. අපට හම්බෙන්නේ පටිච්ච සමුප්පාදයෙන් ඉපදිච්ච දෙයක් කියන දේ විතරයි. ඒක කල්පනා කරලක් විතරයි. අපි දන්න දෙයකින් පෙර ඇසීරු දෙයකින් කල්පනා කරලක් විතරයි. හැබැයි පටිච්ච සමුප්පාදය කියන කාරණාව එකයි අපට පටිච්ච සමුප්පන්න ධර්ම කියන කාරණාව හම්බෙන්නේ. හරියට දකින්න තැනදී. ඒකෙන් කල්පනාවක් විතරයි. අපි තව ටිකක් කල්පනා කරලා බලමු. බුදුරන් වහන්සේ නිරුක්තිපත සූත්‍රයේදී පැහැදිලි කරනවා ලස්සන කාරණාවක් ප්‍රෝගෙච්චර හිතන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්වය ගැන විග්‍රහයක් දෙන්න. අතීතය කියලා කියන්නේ මොකද්ද? නිරුද්ධං විපරිණතං. නිරුද්ධං විපරිණතං කියන අර්ථයත් එක්ක අතීතය නැති වුණා කියන කාරණාවත් එක්ක. ඒකට කියනවා අතීතය කියලා. අතීතය කියන්නේ නැති බවක් නෙමෙයි. අතීත නිර්වචනය නැති වෙච්ච දෙයකට. අපි ඕකත් පටලව ගන්නවා. අතීතය කියන්නේ නැති බවකට නෙමෙයි. අතීත නිර්වචනය තියෙන්නේ නැති බවකට. අනාගතය කියන්නේ මොකද්ද? අපාත බුරුතන් හට නොගත්. හට නොගත් දෙයකට නිර්වචනය අනාගතයේ අනාගතය හට නොගත්ත නෙමෙයි. හට නොගත්තු දෙක නිර්වචනීය අනාගතය. ප්‍රතිඋපන්න කියනවා හටගත්. ඔන්න ඔය කාලත්‍ය හොඳට තේරුම් ගන්න. අතීතය කියන්නේ නිරුද්ධ දෙයක නිර්වචනයක්. අනාගතය කියන්නේ හට නොගත් දෙයක නිර්වචනයක්. අතීත නැති වුණා කියන එක නෙමෙයි අනාගතේ හටගත්තේ නැහැ කියන එක නෙමෙයි අනාගතය කියන කාරණාවෙම තියෙන හට නොගැනීමේ නිර්වචනය. අතීතය කියන අර්ථයම තියෙන්නේ නිරුද්ධ වීමේ කියන නිර්වචනේ. ප්‍රතිපන්නය කියලා කියන දේ තුල තියෙන්නම ප්‍රත්‍යංගපම් බව කියන වර්තමාන කියන නිර්වචනය. ඔන්න හිතන්න දැන් අර කෝප්පේ උදාහරණෙම එක දැන් ඔය පටිච්චසමුපාදවල ගැලපෙන්නේ නැති බව කෝපය කියන එක නැත්නම් අපිට අමුද්‍රව්‍ය අමුද්‍රව්‍ය ටික නිසා අපට හම්බෙනවා යම් ප්‍රතිඵලයක් දැන් අපිට කෝපය හම්බ වුණා. අපි අපි දැන් කල්පනා කරන ක්‍රමයට. හැබැයි අමුද්‍රව්‍ය ටික ඇතිකරදී අපිට කල්පනා ඉරිල්ලක් තියෙනවා කෝපයක් හම්බ වෙනවා. හැබැයි කෝපය තම හම්බෙන්නේ අපාතු භූත දෙයක්. හට නොගත් දෙයක්. කෝපය හම්බෙච්ච තැනදී අමුද්‍රව්‍ය ටිකෙන් අමුද්‍රව්‍ය ටික නිරුද්ධ වෙච්ච දෙයක්. එහෙනම් බලන්න ලෝකයේ තුල පටිච්චසමුප්පාදයේ හැටියට කොච්චර හිතන්න ගියත් නිරුද්ධ වෙච්ච දෙයක් හටනගත දෙයක් කියන දෙපැත්තට යන බුදුරණවහන්සේ ඥානවත් සූත්‍රය පැහැදිලි කරනවා දෙති ඥානවත් සූත්‍රය දෙකෙන් එකට පැහැදිලි කරනවා අතීතය කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ ණය පැමිණවිලා බැලීමක් පචුප්පන්න බව දකින්නකොට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන මේ සියල්ලක් ප්‍රතිපන්න බව දකීමක් ප්‍රතිරූපම් බව දකීමක් අතීත අනාගතයේ නයං හෝති ගලපා බැලිල්ලක් විතරයි එහෙමනම් අපිට දැන් අර උදාහරණයක් කල්පනා කරලා බලන්න හොඳට උදාහරණයක් එක්ක අතීත අනාගත අර්ථයත් අර ගියපු උදාහරණයත් එක්ක දැන් අපි බලමු කල්පනා කරලා මේ එකින් එක අංගවලට එකතු කරගෙන මේ කාරණාව. ඔය ඔය අර්ථය ටික හොඳට කල්පනා කරලා අපි බලමු මේ එකින් එක අංගවලට කාලත්‍රයේ ඉක්ම වෙන නැත්නම් ඔය කාලත්‍රයේ කියන අර්ථකථනය තුල කියන කාරණාව පච්චුප්පන්න කියන කාරණාව පතිල්බම් බව පටිසමුප්පාදේ කියන කාරණාව මෙන්න මේ කරුණු ටික ඔය අංග 12 ක්‍රියාකාරීත්වයේ හේතුප්‍රත්‍ය වශයෙන් කොහොමද වටහා ගන්න කියලා. අපි ඉස්සෙල්ලාම බලමු නැවතවතාවක් ජාතිපත්‍යයෙන් ජරා මරණ කියන කාරණාව අපි ඒක ගොඩාක් කතා කරා. අපි මේ අර්ථයත් එක්ක ඔක තව ටිකක් ලං කරගෙන බලමු. දැන් අපි විවිධ අර්ථකථන දෙනවා ජරා මරණ ය ජාතිය. අපි මොන අර්ථ කරන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි දැක්කේ මොකද්ද? මට හටගත්ත ජරා මරණය තුල විග්‍රහය. ජරා මරණය නම් බුදුරණවහන්සේ පැහැදිලි කරන මොකද්ද හටගත්ත දෙයක් කියලා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. කියන්නේ මේ උපදීම මේ උපදිනවා. ජාතිය උපදීමේ ජරා මරණ උපදිනවා. ජරා මරණත් උපදිනවා. එහෙනම් එතන ජරා මරණත් හට ගැනීමක්. ඒ හටගන්න ජරා මරණ කියන දේ පැනවෙන්න ජාතිය කියන දේ ලැබෙන්නට ඕන. දැන් අර විග්‍රහය එක මේක පොඩ්ඩක් ගලපලා බලමු. මම අර මුලින් කියපු විග්‍රහය තව ටිකක් හිතන්න. අපට බුද්ධ වචනේ ඇහෙන තැනදී හම්බ වෙනට වෙන සොකී රාමුවට පහරක්. ඔන්න දැන් ඒකට ටිකක් හිතන්න ඕන කාරණාව. පෙර වැසූරු දේට නැත්නම් අපි දන්න දේට මම කියන රාමුව කොටුවෙච්ච දේට පහරක් වදින්නට ඕනේ. සත්‍ය අවබෝධය කරා යන තැනදී සක්කාය දිට්ඨිය කැඩෙන තැනදී මම කියන කාරණා වැරද්ද හම්බ වෙනට නම් මම කියන දේ තුල වැරද්දක්ම හම්බ වීමට මට පහරක් වදින්න ඕනේ. මම දන්න දේ හරිනම් තවත් මමමයි ස්ථාවර වෙන්නේ සක්කාය දිට්ඨියම වෙඩින්නේ. ඒ මම හරි මට තේරෙනවා සක්කාය දිට්ඨිය තවත් කැඩෙනවා. හැම වෙලේම අම්මෙන්ට ඕනේ නම් අපි දන්න දේ තුල වැරද්ද. එයයි යෝනිසමනසිකාරය කරන්නේ. යෝනිසමනසිකාරය කළේ තහම්බ වෙනවා. ඒ දැන් Tamanට හිතන්න දෙයක්. Tamanගේ රාමුවට පහරක් වදිනවා. Taman කෝණයට පහරක් වදිනවා. අන්න හිතන්න යමක් පෙළඹෙනවා. හිතනකොට මොකද වෙන්නේ? මාර්ගයට ආපු අදාළ ධර්මයේ හම්බුණා. ඒ මට පහරක් වදින ධර්මයක්. අන්න යෝනිස මනසිකාර කරනකොට ඒක මට පහරක් නම් වදින්න මම ඉක්මන ප්‍රතිපදාවක් සක්කාය දිට්ඨිය කරන ප්‍රතිපදාවක් හම්බෙනවා. අන්න ඒකත් එක්ක මේ කාරණාව අහන්න. බලන්න, කල්පනා කරන්න, නුවණින් හිතන්න. ජරා මරණ කියනකොට ජරා මරණ විතරක් අපට හම්බෙන තැනදී ජරා මරණ අපට අපට හිතෙන්නේ ජරා මරණ විතරක් හම්බෙනකොට අන්න පටිච්චසමුප්පාද තේරුණා කියලා. ජාතිය හම්බෙනකොට පටිච්චසමුප්පාද තේරෙනවා. දැන් මේ දෙක වෙනින් වශයෙන් තේරුම් අරගෙන අපි හිතන අපට පටිච්චසමුප්පාද තේරෙනවා කියලා. එහෙනම් අර මූලික න්‍යාය එක්කම බලන්න අපට අපේ කෝණයට පහරක් වදින විදිහට මේක කොහොමද ගලපගන්නේ කියලා. මේක හම්බෙන්නේ කොහොමද කියලා. ජරා මරණ කියන කාරණාව ජාතිපත්‍යයෙන් කියන එක හම්බෙන්නට ඕනේ හැබැයි ජාතිපත්‍යයෙන් ජරාමන්න කියනකොට මේ ඇතිකල්ලි මේ වේ කියනකොට ජාතිය අතීත දෙයක් වෙන්න බෑ අතීත කියලා කියන්නේ මුද්දිත දෙයක් නෙමෙයි අතීතය කියලා කියන්නේ අතීතයේ නිරුද්ධ දෙයක් හැබැයි අපට පටිසමුපාද හම් වෙනකොට ප්‍රත්‍ය නිරුද්ධ දෙයක් වෙන්න බෑ ඊළඟට ප්‍රතිඵලයේ අපාගත දෙයක් වෙන්න බෑ හට නොගත් දෙයක් වෙන්න බෑ ප්‍රතිඵලයේ හැබැයි මම මැදිහත් වෙන ඕනන්න යන හැමතැනකදී අපට හම්බ වෙන්නේ එක්කෝ ප්‍රතිඵලය හට නොගත් දෙයක් නැත්නම් ප්‍රතිඵලය යනකොට හේතුව නිරුද්ධ දෙයක්. මම මැදිහත් වෙලා හොයන්න යන තැනදී අපට හම්බ වෙන්නේ ප්‍රතිඵලය ළඟට යනකොට ප්‍රතිඵලය හම්බෙනකොට හේතුව නිරුද්ධ වෙච්ච දෙයක් හේතුව ළඟට යනකොට ප්‍රතිඵලය හට නොගත් දෙයක්. දැන් අපි ජාතිය සහ ජරා මරණ අපි ගොඩක් විග්‍රහ කරා. ජරා මරණය සම්බන්ධයෙන් අපි විවිධ අර්ථකථන තේරුම් ගත්තා. හැබැයි ජරා මරණය කියන එක අපි තාමත් මම කිව්වා අපි මගේ ජරා මරණ හම්බුනේ ඇයි පටිච්චසමුප්පාදය හම්බ නොවීම නිසා අපි අනාගතයේ මැරෙනවා එළද වෙනවා කියන එක සහ ෂණයක හට අරගෙන ෂණයක නැති වෙනවා කියන එක හරි ෂණයක හටගත්තට පස්සේ ෂණයක් නැති වෙනකොට හටගත්තා ඊට පස්සේ ෂණේ නැති වුණා කාලත්වය කියලා හට ගැනීමට වෙනම ශුන්‍යයක් තියෙනවා. නැති වීමට තව ශුන්‍යයක් තියෙනවා. හටගත් ශුන්‍ය ඊළඟ නැති වෙන ශුන්‍ය. හටගත් ශුන්‍ය ඇති වෙන තැනදී නැති වෙන ශුන්‍ය නෑ. නැති වෙන ශුන්‍ය ඇති තැනදී හටගත් ශුන්‍ය නෑ. එහෙනම් නැති වෙන ශුන්‍ය ළඟට යනකොට හටගත් ශුන්‍ය අතීතයක්. හටගත් ශුන්‍ය ළඟදී නැති වෙන ශුන්‍ය අනාගතයක්. ඒකට අපවාද බුහුදයක් කියනවා. අන්න පටිසමුපාදිතන නෑ. කල්පනා කිරලක් විතරයි. එහෙනම් මේ අර කෝපේ උදාහරණයත් එක්ක බලන්න කාලත්‍ර නිර්වචනයත් එක්ක බලන්න ಜಾති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියනකොට අපට කොහොම බැලුවත් හම්බ වෙන්නේ දැන් අපේ පෙර රැසෙවිරු අපි දන්න අපේ කෝණේ මට වැටෙන සක්කාදිට්ඨියත් එක්ක මේ ලෝකයේදී අපට හම් වෙන්නේ කොයි විදිහට බැලුවත් මොන විදිහට හම්බුණත් අපට හම් වෙන දේ තමයි මං උපදින නිසා මරණවා ශනිකව උපදිනේ මරණව අපට හම් වෙන්නේ ඕකමයි ජාතියෙන් පස්සේ මරණය අපට හම් වෙන්නේ ජාතිය වෙලයි මැරෙන්නේ උපදිනාට පස්සේ මැරෙන්නේ ඊළඟට ඉපදීම නැතිවීමටද නිර්වචනයක් මරණය අපට ලෝකෙ හම්බෙන්නේ මොකද්ද? ඉපදීම නැතිවීමකට නිර්වචනයක් මරණය. හැබැයි ඉපදීම ඇති තමයි මරණය හම්බෙන්න ඕනේ. ඉපදීම නැතිවීමට දෙන නිර්වචනයක් නම් මරණය. අපට ලෝකෙ හම්බෙන්නේ ඒක. හැබැයි ඒක ලෝකයේ තුල පටිසමුපාදයේ හම්බෙලා නැහැ. ඉපදීම නැතිවීමට නිර්වචනයක් නම් මරණය. ඉපදීම නැති තැනයි තමයි මරණය ඇති වෙලා තියෙන්නේ. ඉපදීම නැති තැන මරණය. දැන් අපි ලෝකේ දන්න දේ තමයි අපි කොච්චර කතා කරත් ජරා මරණ සම්බන්ධයෙන්, ජාති ජරා මරණ සම්බන්ධයෙන් අපට ඇහෙන, දන්න, තේරෙන රාමුවට, සොකී රාමුවට පෙර අසීරුදී හැම එකකම ගල්පනකොට අපි දන්න මරණය කියන්නේ හටගත්ත දේ නැති වෙන එකද කියන නිර්වචනයක්. ඉපදීම දේ නැති වෙන එකද කියන නිර්වචනයක්. ඇති දේ නැති බවට දෙන නිර්වචනයක්. ඇති වෙ තිබෙ නැති වෙන බව වෙන නිදර්ශනයක් තමයි අපි දන්න මරණය කියන්නේ ඒ නිසා තමයි අපි ඔය විවිධ අර්ථකථන වලට යන්නේ. ඒක ලෝකේ රාමුවට තමන්ගේ රාමුවට ලෝකේ පැවැත්ම තුල හම්බ වෙන දෙයක් විතරයි. ඒක මරණය කියන නිර්වචනය ඇත්තටම. ජාතිය අතීතන අපට මරණය හම්බෙලා නේ අපි කල්පනා කරලා කරන්නේ ජාතිය නිසා ඉපදුනාට පස්සේ මැරෙනවා කියලා. අපි ඉපදීම ඇතිතන මරණය ඇත කියලා අපි වෙන නිකන් සිතුවිල්ලක් විතරයි දාන්නේ. අපට සැබෑවට ඉපදීම ඇතිතන මරණය හම්බෙලා නැහැ. අපි දන්න කෝණේ අපි දන්න කෝණේ එක්ක නෙමෙයි මේ නිර්වචනය. අපි දන්න කෝණේ එක්ක ගියා නම් බලන්න අපිට කල්පනා කරන්න දෙයක් නැහැ. ඉපදීම ඇතිතන මරණය කියනකොට අපිට මේ ලෝක ප්‍රඥප්තිය හම්බෙනවද? ඉපදීම ඇති කල්හි මරණය ඇත. ඉපදීම නම් මේ ඇති කල ජරා. එතකොට බලන්න පුජ්‍යලත්ටි එතනම නිස්සරහ වෙලා යනවා. සක්කාදිට්ඨිය කරන ප්‍රතිපදාව. හැබැයි ඉපදිලා නෙමෙයි මැරෙන්නේ. ඉපදිලා මැරුණා කියන එක නෙමෙයි. ඉපදීම නම් වූ හේතු නැතිවීම දෙන නිබෝධනයක් නෙමෙයි මරණය. ඒක හොඳට හිතන්න මම මේක පුන පුනා කිව්ව එකයි. ඉපදීම නැති බවට දෙන නිර්වචනයක් නෙවෙයි මෙතන පෙන්වන ඒ කියන්නේ පත්‍යුප්පන්න බව හම්බ වීම. නිර්වචනයේ හරි මරණය එක ඉපදීම නැති බවට දෙන නිර්වචනය තමයි මරණය. ඒ කියන්නේ කන්දානම් බෙහෙත් අපේ ජීවිතේ නැති වෙන එක. ඒක ලෝකයේ හම්බෙන පටිච්චසමුප්පාදය දර්ශනය නොවීමත් එක්ක ලෝකයට හම්බෙන දේ. මට හම්බෙන දේ මේ ඉපදිච්ච බව ලැබිච්ච දේ නැති බවට මරණය. අපි ඔන්න ඔය දෙක එක විතරක් හිතන නිසා තමයි අද අපි අපට තේරෙනවා කියලා හිතලා අපි ගොඩක් වෙලාවට වැරදි කොන වලට යන්නේ. දැන් උපාදාන සහ භව කියන විග්‍රහය. භව සහ ಜಾති. භව සහ ಜಾති කියන එකත් අපිට විනාර්ථකතන යනවා. උපාදාන සහ භව කියන විග්‍රහයේදී අපිට සාමාන්‍යයෙන් හිතන්නේ උපාදානයයි භවයයි එකට හම්බෙන දෙයක් කියලා. උපාදාන නැති උපාදාන නැති බවට නෙමෙයිනේ භවය කියන්නේ. තණ්හාව නැති බවට නෙමෙයිනේ උපාදානිය කියන්නේ. නමුත් අපිට ධාතිය නැති බවටනේ ජරා මරණ කියන්නේ. ඒක ලෝකේ අපට ගෝචර දෙයක් නෙමෙයි ලෝකේ කෝණෙන්නේ මේක හම්බ වෙන්නේ. අපට ඒ නිසා මේ ජාති ජරා මරණ හම්බ වෙනවා. මොකද මූලිකව අපට ප්‍රශ්නේ මේක හම්බ වෙන නිසා. හැබැයි අපට ජරා මරණ නිර්වචනය හම්බෙන්නේ ජාති නැති බවට. හැබැයි පටිච්චසමුප්පාද දර්ශනය නෙවෙයි ඒක. අපට තණ්හා ඇතිතන උපාදානය ඇත කියනකොට තණ්හා නැති බවට නෙමෙයිනේ උපාදානය ඇත කියන විග්‍රහය දෙන්නේ. ඒක හොඳට හිතන්න. තණ්හාව නැති බවට නෙමෙයිනේ උපාදාන විග්‍රහය. නමුත් අපට ජරා මරණ විග්‍රහය හම්බෙන්නේ ජාති නැති තැනටනේ. ජාති නැතිවීමටයි ජරා මරණ විග්‍රහය හම්බෙන්නේ. අපි ඔන්න ඕක නිසා අපට පටිච්චසමුප්පාද තේරෙනවා කියලා හිතෙනවා. හැබැයි අපට ධාතු ජරා මරණ කියන එක ලෝකයේ අපට ප්‍රකට දෙයක්. ඒ නිසා අපි ඒකට තේරුණා කියලා අපට හිතෙනවා. නමුත් ඒ තේරුණා කියලා හිතුනේ අපට අර දන්න ධාතිය සහ දන්න ජරා මරණ කියන කාරණාවේදී මේ පටිච්චසමුප්පාද දර්ශනය දැකීම නෙමෙයි ඉපදිච්ච නිසා මැරෙනවා හටගත් දේ නැති වෙනවා මෙන්න මේ නිර්වචනයත් කියන්නේ එකක් විතරයි. මේ කාලත්වයට ගිහිල්ලා පටිච්චසමුප්පාදේ හම්බෙලා නැහැ. පත්තිනුපම් බව හම්බෙලා නැහැ. හැම වෙලෙම බලනකොට පත්‍ය හේතුව ඵලය කියන දෙකෙන් එකක් නිරුද්ධයි ඒ කියන්නේ එකක් අතීතයට නිරුද්ධ වෙච්ච දෙයකට ගිහිල්ලා තමයි නැත්තම් ඒක නැති තැනදී තමයි අපට ඵලය හම්බලා තියෙන්නේ. මොකද මේක ජාතිපත්‍ය ජරාමන්න කියන එක අපේ ඇහැට අපේ ලෝකිත ගෝචර නිසායි අපි ඔතන ওই දෘෂ්ටියට යන්නේ. ඒකත් එක්ක තමයි ඔක්කොම තේරුම් ගන්න යන්නේ. ඒක මම අර පැහැදිලි කරේ තණ්හාව තණ්හාවේ නැති බවකට නෙවෙයි උපාදාන අර්ථකතනය නමුත් අපට ජාතිය නැති බවටයි ජරා මරණ කතන ඉන්නේ. ලෝකේ අපි දන්න දෙයක් නිසා. තණ්හාව ඇති තැනටයි උපාදානය ඇත බව හම්බෙන්නේ. තණ්හාව නැති වුණාම නෙමෙයි. දැන් තණ්හාව නැති බව හම්බුත් උපාදාන නැති බව කියන එක අපට හම්බ වෙනවා තේරෙනවා ටික. නමුත් ඒක පටිසම්පද හම්බෙලා නෙමෙයි අපට සාමාන්‍ය ගැළපෙල්ලකට. නමුත් අපට ජරා මරණ ලෝකයේ හම්බෙන්නේ ජාති නැති තැනටයි. එහෙනම් එතනම පටිච්චසමුප්පාද නැති බව තේරුම් ගන්න. හැබැයි අපිට ලෝකී අපිට හම්බුන තේරුණා කියලා. මොකද අපිට ලෝකී ගෝචර දෙයක් මේ ජාතිය සහ ජරා මරණ කියන එක. නමුත් අරව ලෝකී ගෝචර දෙයක් නෙමේ තණ්හා උපාදාන ආදී දේ. මේක ලෝකී ගෝචර දෙයක්. ගෝචර දෙයක් නිසා අපිට හිතෙනවා අපිට හම්බුනා මොකද මේක ලෝකේ ලෝක පැවැත්මේ සත්‍යය. ඉපදෙන නිසා මැරෙන බව. එහෙනම් මේ පටිච්ච සමුප්පාද කියන අර්ථය කොච්චර ගැඹුරුද? පත්‍යෙන් උපම් බව කියන අර්ථය කොච්චර ගැඹුරුද? ජාති නැතිතන නිවේ ජරා මරණ හටගන්නේ. ඒක ලෝකාර්ථ කතනයක් විතරයි. ලෝකාර්ථ කතනයක් ජාති නැතිවීමට ජරා මරණ කියන එක. දැන් අර්ථ කතනෙම තියෙන්නේ. කන්දානම් බෙහෙදෝ. ස්කන්ධ බෙදීම. ස්කන්ධ පහළ වීම ජාතියේ ස්කන්ධ බිඳීම මරණය. එතකොට ලෝකේ අර්ථකථනය තමයි ජාතිය නැති බවත ජරා මරණ කියන අර්ථකථනය. ලෝකයේ පැනවීම. එතකොට ජරා මරණ ඉපදීම කියන එක ජරා මරණ ඇති බව කියන අර්ථකථනය ලෝකයේ හම්බ වෙන්නේ ජාතිය නැති බව කියන අර්ථකථනයට. පටිච්ච සමුප්පන්න බව හම්බ වෙනකොට ජාතිය ඇති තැනට ජරා මරණ නැති බව හම්බෙන්න ඕන. ජරා මරණ කියන්නේ පටිච්චසමුප්පාදයෙන් ඉපදිච්ච දෙයක්. මම ඒක මුලින්ම පැහැදිලි කරා. එහෙනම් පටිච්චසමුප්පාදයෙන් ඉපදිච්ච දෙයක් කියලා හම්බ වෙන දෙයදී අපි හිතනවා ජාතිය අතීත ජාතිය නිසා මේක හම්බෙන්නේ කියලා. ඒක අපට කල්පනාවක් විතරයි. ප්‍රත්‍යයෙන් උපම්බව හම්බෙලා නැහැ. මේ එක එක හම්බෙනකොට අපි දන්නවා අපට යම් යම් කල්පනාවස්සේ අපේ සොකී රාමුවත් එක්ක අපට තේරෙනවා මේ වගේ දෙයකින් හටගත්තක නමුත් අපට පටිසමුප්පාදේ සාම හම්බෙලා නැහැ පටිසමුප්පාදේ දැකලා නැහැ පටිසමුප්පාද දකින්නකොට පුබ්බේ අනන සුතේ ධම්මේ සුචක්කුන් උදපාද ඥානං උදපාද පඤ්ඤා උදපාද විද්‍යා උදපාද ආලෝක උදපාද මේක වෙන අර්ථකථනකින් දෙන්න විදිහක් නැහැ ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රය පැහැදිලි කරන්නේ මේ ඉදප්පච්චේ තව මහා පදාන සූත්‍රය පැහැදිලි කරන මේ ඉදප්පච්චේ තව මේ ලෝකයේ ආයත කොහොමනම් මේ තේරුම් කළ දෙන්නද මේක අතක්කාරචරයි මේක පඬිත වේදනීය නිපුණු මේක එච්චරටම දුද්දසයි දුද්දසං අනතන් නාම නැහි සත්‍යං උදසන චරට ගැඹුරුයි එච්චරට මේක තේරුම් කළ දෙන්න අමාරුයි කියලා මන්දෝත්සාහය වුණේ මේ ලෝකේ කවුද? සර්වඥ මහා කරුණික මහා ප්‍රඥා බුදුරජාණන් වහන්සේ. ඒ ලෝකේ සියලු දෙන මොනවා හෝ කෝණකට කොටු වෙන්න හදනවා. ඒ අපි හැමෝම අපි හැමෝටම කියන රාමුව ඉතිර දේ දන්න දේ මම හරි බව මට තෝරන බව මට හොඳ දෙයක් ලැබෙන්නට ඕන බව සක්කාය දිට්ඨිය වර්ධනය වීමටමයි අපි කැමති. ඉතින් අපි අහන හැම දෙයක්ම මේ සක්කාය දිට්ඨියනේ ගලපන්නේ. මටනේ ගලපන්නේ. එහෙනම් කොයි වගේ අමාරුද මේ ධර්මයේ ඉස්මතු කරලා පෙන්නන්නේ? අන්න නුවණ තියෙන ප්‍රඥාව තියෙන කෙනාට හම්බ වෙන ඕන දේ තමයි මේ ධර්මයේ හරියට හැරෙන තැනදී තමන් වැරදි බව නුවණ තියෙන කෙනාට හම් වෙනදී ධර්මය හරියට ඇහෙන තැනදී යෝනිසෝ මනසිකාරයත් එක්ක කරගෙන යන්නට තමන් දන්න දේ තමන්ගේ රාමු වැරදි බවයි මාර්ගයේදී හම්බ වෙන්නේ. අපි හිතන්නේ තමන් දන්න දේ හරි බව හම්බ වෙනවා කියලා. එතනම සක්කාය දිට්ඨිය. ධර්මයයි හරි තමන්ට වැටහිච්ච දේ තමන්ගේ රාමුව තමන්ගේ ගැළපෙන දේ වැරදි. එවැනි කෙනා අන්න ප්‍රතිපදාවකට යොමු වෙනවා. ඒ හරිද හොයාගන්නට ඕනේ. ආයෙ මට දෙයක් හම් වෙනකොට ආයෙ ධර්මයේදී අහනවා එකත් වැරදි කියලා. මම කොටු වෙන තැනදී සද්ධර්මයේදී අහන්නට ඕනේ වැරදි බව. කොයි විදිහකට ගියත් මම කොටු වෙනවා නම් ධර්මයේදී ඒක වැරදි බව හම්බෙන්නට ඕනේ. අවසානයේදී මම වැරදි බව ධර්මයේ නිවැරදි බව මගේ අර්ථකථනය වැරදි බව, දහම නිවැරදි බව, ඒ දහමේ අර්ථකථනයේ බුදුරජාණන් වහන්සේගේ අර්ථකථනයෙන් එහා එකදු වචනයකවත් යා නොහැකි බව අන්න මාර්ගයේදී හම්බෙලා මොකද හේතුව? ඒ අර්ථකථනයේ බුද්ධ අර්ථ බුදුන් වහන්සේගේ අර්ථකථනයේ විතරමයි මේ ලෝකේ සත්‍ය. මගේ අර්ථකථනයකට යනවා කියලා කියන්නේම එතන සක්කාය දිට්ඨියම වැඩිවීමක්. සක්කායදිට වැඩින්නේ. ඒ මමමයි හරි. එනම් බලන්න මේ ප්‍රතිපදාව කොච්චර ගැඹුරුද කියලා. අපි හිතන සරල ප්‍රතිපදාවක් නෙමෙයි. අපි හිතන මේ ප්‍රතිපදාව තුළ නිවැරදි දේ හම්බෙනවා නම් ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන අශ්‍රේමයක් 100කට පළලා ඈතින් එල්ලන එවැනි එකකින් විදිනවට වඩා තීක්ෂණ භාවයක් අවශ්‍යයි මේ සත්‍ය දර්ශනය කරා යන්න. එහෙම එහෙම උදාහරණයක් බුදුරන් වහන්සේ දෙන්නේ නිකමට නෙවෙයි. බුදුරණවහන්සේගේ වචනවල අර්ථ ශූන්‍ය නෑ. අර්ථවත් වචන තියෙන්නේ. සත්‍යවාදී වචන තියෙන්නේ. ප්‍රවට්ටන වචන නෑ. ඒ වචන වලින් අර්ථවත් කරලා පෙන්නපු දේ තුල පෙන්වන්නේ මේ සඳහා අවශ්‍ය තීක්ෂණභාවය. මොකද ඇත්තටම සාධාරණයි මේ ලෝකයේ හැමෝම ඔබ අප සියලු දෙනාම කැමති දේ තමයි මට මම දන්න ඒ කියන්නේ මට ගැළපෙන විදිය දෙයක් හම්බෙනකොට අපි ඒක සතුටු වෙන එක. මම දන්න දෙයක් කරන්න ඕන එක. හැබැයි අපි තාම හිතලනේ බුදුරන් වහන්සේගේ දර්ශනයේ මූලිකම අධිකාල මම කියන එකේ වැරද්ද හම්බෙන එක බව. අපි යම් නිර්වචනයක් දෙනවා නම් නිර්වචනය දෙන්නේ කොතන සාපේක්ෂවද? කාට සාපේක්ෂවද? කාට තේරෙන දෙයක් ඔස්සේද? මට සාපේක්ෂව මට තේරෙන දෙයක් ඔස්සේ අපි මමනේ කියලා කොච්චර නිර්වචනය කරත් නිර්වචනය තුල තේරෙන්නේ දෙන්නේ මට සාපේක්ෂ කරලා. ඒ නිසියෝ නිර්වචන තියෙන්නේ. බුදුරණවහන්සේ නිර්වචනය විතරයි සත්‍ය ඒකයි පින්වතුනි චබ්බිසෝ වෙන සූත්‍රවල එහෙම පැහැදිලි කරන්නේ. දහම දැකපු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දුන්න එකදු වචනයකින් එහා අර්ථ කතනයක් දෙන්න බෑ. ඉස්පිල්ල පාපිල්ලක් වෙනස් කරන්න බෑ. ඇයි ඒ විදිහ වෙනස් වෙනවා නම් මේ වෙනස් කරේ තමන්ගේ අර්ථකතනයක් මේ පැත්තේ මගේ කෝණයත් එක්ක සත්‍ය දැකපු කෙනෙක් නෙවෙයි එහෙම කරන්නේ සත්‍ය දැකපු කෙනාට බුද්ධ වචන විතරයි අර්ථකතන කරන්න පුළුවන් එහෙනම් ওই ජරා මරණ ওই ಜಾති කියන මේ සියලු අර්ථකතන ඔය ඔය ඔය විදිහට විතරයි තේරුම් ගන්න පුළුවන් හැබැයි අපට මේ ධර්මයේ ඇහෙන තැනදී හැම වෙලෙම හම්බ වෙන්නට ඕනේ එහෙනම් මේ පටිච්ච සමුප්පාදය කියනකොට නිවන් මාර්ගත වැඩෙන තැනදී සක්කායදිට්ඨිය කරන ප්‍රතිපදාවේදී අපට හම්බෙච්ච දේ තුල වැරද්දක් සුඛී රාමී වැරද්දක් ඒක ඇතිතන තමයි යෝනිසේ මනසිකාරේ උත්පාදේ වෙන්නේ එයා දැන් අපි වැරදි නම් Taman වැරදි නම් හරි දේ හොයන්න යමෙක් උත්සාහ වෙනවද නැද්ද උත්සාහ වෙනවා Taman හරිනම් ආයි හරි දෙයක් හොයන්න උත්සාහ කරන දෙයක් නෑනේ දැන් කරන්නද තියෙන්නේ. තමන් වැරදි බව හම්බ වෙන්න හම්බ වෙන්න තමයි හරි දේ කරන උත්සාහ කරන එකයි සක්කාදිට්ඨි කඩਿੱච්ච කෙනා නිවීම කරා යමුවන්නේ. තමන් හරිනම් යට කරන්න දෙයක් නැහැ. ඒකයි අමෝස ධම්මං නිබ්බානං. මුසා නොවන්නේ නිවෙන. අනිත් ඔක්කොම මුසා අනාගමිකවත් මේ ලෝකේ පැවැත්මක් අල්ලගෙන ඉන්නවා. බොරුවක් නෑ අල්ලගෙන ඉන්නේ. නිවීම කරා යද්දී තමයි අමෝස ධම්ම නිබ්බාන. එහෙනම් පින්වතුනි හොඳට බලන්න මේ සත්‍ය දර්ශනයට යමු වෙන කොහොමද කියලා. ඒ සත්‍ය දර්ශනය යොමු වීම සඳහා මේ පටිච්ච සමුප්පාදයේ අර්ථය කොහොමද තේරුම් ගන්න කියලා. එහෙනම් ජාතිපත්‍යෙන් ජරා මරණ කියන කාරණාව අපට අපේ ලෝකයේ මේ තේරුම් ගත්ත අර්ථ විග්‍රහය නිසා අද අපි ගොඩක් පැටලිලා ඉන්නවා. ඒකේ යම් අර්ථයක් අපට තේරෙනවා. භවපත්‍යෙන් ජාති උපාදානපත්‍යෙන් භව කියනකොට අපට ඒකේ අර්ථයක් ලොකුට තේරෙන්නේ නැහැ. නමුත් භවපත්‍යෙන් ජාති කියනකොටත් යම් කිසි කෙනෙකුට ටිකක් තේරෙන්න පුළුවන්. නමුත් උපාදානපත්‍යෙන් භව කියනකොට එහෙම තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි වැඩි හිතන්නෙත් නැහැ. අරක තේරුණා කියලා අපි හිතනවා. නමුත් තේරුණේම ලෝකේ තියෙන රාමී තේරුණා කියලා හිතපු නිසාම තේරුම් ගන්න බැරි වෙනවා. ඒ තමන් තේරුණා කියලා දන්නවනේ. තේරුම් ගන්න කොහොමද? එහෙනම් අපි ජාතිප්‍රත්‍යයෙන් ජරාමන්න කියන කාරණාව ගොඩාක් විග්‍රහ කරන්න යුතුය. අපි ඒක අවසන් කරමු. ජාතිපත්‍ති ජරාමන්න කියන එක බාපත්වෙන් ජාති කියන කාරණා තමයි ඊළඟට තේරුම් ගන්න තියෙන්නේ. අපි ඒක ඊට පස්සේ තේරුම් ගන්නෙම මම ඒකේ පුංචි කාරණාවක් කියලා අද සාකච්ඡාව දේශනාව අවසන් කරන ප්‍රශ්න හරියද කියලා පුංචි කාරණාවක් කියලා. එතමයි අර ජාතිපත්‍යෙන් ජරාමන්න වගේම භවපත්‍යෙන් ජාති කියනකොට අපි භව කියලා අද දෙන අපි අර්ථකතන අපි දෙනවා කර්ම කරලා ඊට පස්සේ උපදිනවා කියන එක නැත්තම් ඒ කර්මයට අපි විවිධ විනාශ කතන දෙනවා. ඊළඟට උපදිනවා. එහෙනම් එතන තියෙන්නේ කර්මය කියන කාරණාව විද්‍යාබන් නොවිච්ච තැනදී තමයි භවය කියන කාරණා විද්‍යාබන් නොවිච්ච තැනදී තමයි ಜಾතිය හම්බලා තියෙන්නේ. හැබැයි විද්‍යාමාන වෙන ඕනේ ಜಾතිය සහ ජරා මරණ දෙකම විද්‍යාමාන වෙනවා වගේ මොහොත කියන්න බෑ මොකද මොහොත කියනකොට කාලත්වයට ගිහිල්ලා මොහොතක් කියන්නේ අතීත සහ අනාගත කාලත්වයකට ගිහිල්ලා මොහොත කියන කාරණාව නැතුව විද්‍යාමාන වෙන්න. ජාතිය විද්‍යාමාන වෙන තැනදී ජරාමාන විද්‍යාමාන වෙන්නට ඕනේ. භව විද්‍යාමාන වෙන තැනදී ජාති විද්‍යාමාන වෙන්නට ඕනේ. එහෙනම් භවය කියන කාරණාව සහ ජාතිය කියන කාරණාව පිළිබඳව අපි තව අර්ථකථනයක් ඊළඟ සාකච්ඡාවේදී අපි සිද්ධ කරමු. දැන් මේ කතා කරපු කරුණු ඔස්සේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඒකට කාලයයි තෙරුවන් සරණයි. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඉතාමත් ගැඹුරු ලෙස අපි අද විග්‍රහයක් ලක් කරා ජාතිපච්චා ජරා මරණ කියන කොටස සහ මීට ප්‍රථම මතනේ සර්ව සාකච්ඡා තුනක අපි ඒ ගැන හොඳම සාකච්ඡා කරා මම හිතන්නේ පිටිචට සෑහෙන අවබෝධයක් ඇති කියලා හිතනවා ස්වාමීන් වහන්සේගේ ගැඹුරු ඒ උදාහරණ සමග කරපු විශ්ලේෂණය. ඉතින් දැන් අපි අපිට තියෙන්නේ මේ ප්‍රශ්න අහන වෙලාවයි ඉන්න කරුණා කරලා මේකට අදාළ ප්‍රශ්න යොමු කරන්න කියලා මම කාර්මිකව ඉල්ලා සිටිනවා කියලා දෙනාගෙම ඊට ප්‍රථම මට ස්වාමීන් වහන්සේගෙන් ආරම්භයක් විදිහට මම අහන්න කැප්ටි ස්වාමීන් වහන්සේ මේ ජාතිපක්ෂයෙන් ජරා මරණ කියලා අපි කතා කරනකොට මේ පංච උපාදානස්කන්ධයක් ගැනම නේද කතා කරන්නේ කියන එක මට නිකන් හිතුණා. මොකද පංච උපාදානස්කන්ධයක් ගැන කතා කරනකොට නේද අපිට කතා කරන්න පුළුවන් මේ ඉදප්පච්චතාවය ගැන කියලා. ඒ ගැන විවරණයක් කරන්න පුළුවන් නම් බොම්පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම ගයන් මහත්තයා දැන් අනිත් සියලු විග්‍රහය අපිට දැන් පංචපාස්කන්ධයත් අපිට මුලින්ම හම්බෙන ලෝකේ විග්‍රහයක් තමයි. අනිත් සියලු විග්‍රහය, ඒ කියන්නේ අපි දැන් දන්නවා ජරා මරණ කියනකොට අපි විඩාකාර දේවල් දන්නවා. ජාතිය කියනකොට අපි ගොඩාක් දේවල් දන්නවා. එතකොට මේ සියලු දේවල් අපේ කෝණයට අපට හම්බෙන දේ. ඒ කියන්නේ ඒ ඔක්කොම මම දන්න දේ, මට තේරෙන දේ. මේ ලෝක රාමුවට ගෝචරදී. පංචීපාදනස්කන්ධය කියන එකත් අපිට මුලින්ම කොහොම තමයි හම්බ වෙන්නේ. හැබැයි පටිච්ච සමුප්පාද දර්ශනය යන තැනදී පංච උපාදානස්කන්ධයකම තමයි හම්බෙන්නේ. හැබැයි දැන් පංච උපාදානස්කන්ධය කියලා කියනකොට එතනදී අපිට හම්බෙන්නේ මූලිකව ඇති පංච උපාදානස්කන්ධයක් නේ. ඔය පංචපාස්කන්ධයේ නිර්වචනය තවත් දුරට හොයාගෙන යන තැනදී හම්බ වෙන දේ තමයි පංචපාස්කන්ධය කියලා කියන දේ හටගත්තු දෙයක් කියන නිර්වචනය. ඔය නිර්වචනයට යනකොට අපි මේ දාගත් අපේ පැනවීම නිෂ්ක්‍රභ වෙලා යනවා. ඒකද දැන් පැනවි අපිනේ ධාතිය ජරා මරණ මේ හැම එකකින් පැනවි අපි. කියන්නේ මමනේ ලෙඩ වෙන්නේ මමනේ වයසට යන්නේ මමනේ මැරෙන්නේ මමනේ ඉපදුනේ මට මගිනේ වර්ණවත් රූපයක් මගිනේ අප්‍රිය රූපයක් මගිනේ මේ ඇස් පේන්නේ එතකොට ඒ ඔක්කොම කියන්නේ මගේ පැනවීමට ඊට පස්සේ මගේ පැනවීම ඉක්මන එහෙනම් සත්‍ය දැක්කට පස්සේ සත්‍ය දැකීමේදී මේ මගේ පැනවීම සත්‍ය දැකීමට නිර්වචනය අදාළ නැහැ. එතනදී අතරම මේ පංච උපාදාන ස්කන්ධය කියන එක තමයි සමහරවටම යොමු වෙන තැන. එයා තමයි දැන් අනිත් මම මං හිතන්නේ ඔය මහා ආත්‍යපදෝප සූත්‍රයේදී පැහැදිලි කරන්න තියදුන දුක විග්‍රහ කරනකොට ජාති ජරා මරණ මේවා විග්‍රහ කරගෙන ගිහිලා සංකීර්ත පංචීපාදනස්කන්ධ කියනකොට අපිට අර මුලින් පෙන්නපු කරුණු ටික අපි දන්නවා. ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේවා අපි දන්නවා. අපට මේවා දුකක් කියලා අපි දන්නවා. හැබැයි ස්කන්ධ දුකක් කියන එක පංචපාස්කන්ධ මෙන්න මේක අපි දන්න එකක් නෙමෙයි. අන්න එතනදිම මූලික තැනදිම නුවණ තියෙන කෙනා තමන්ගේ කෝණයට ගැලපෙන්නේ නැති විදිහේ අර්ථයක් එනකොට කියන්නේ තමන්ගේ රාමුවට අහු නැති දෙයක් හම්බෙනකොට ඒක හිතන්න ගන්නවා. යෝනිසමනසිකාරය කරන්න ගන්නවා. අන්න ස්කන්ධ කියන කාරණාව නුවණින් ඉමසන්න පටන් ගන්නවා. මොකද්ද මේ පංච උපායන ස්කන්ධය කියන්නේ කියලා. ඒකම එයාගේ මාර්ගයේ පටන් ගැනීම. එහෙනම් මේ මේ පටිසමුප්පාද දර්ශනීය දකිනකොට මෙන්න මේ න්‍යාය තමයි එයාට පංච පටිසමුප්පාදයෙන් පංචපාස්කන්ධයත් එක හම්බෙන්නේ. අපිට හම්බෙන්නේ පංචපාස්කන්ධයේදී මූලික නිර්වචනයේදී, ඒ කියන්නේ පටිසමුපාදයත් එක්ක පංචපාදස්කන්ධ බිඳීම සහ පංචපාස්කන්ධ ඇතිවීම. එතකොට අපට යන අර්ථය තමයි ඉපදිච්චදී නැති බව. මේ ඉපදිච්ච දේ නිරුද්ධ බවට. අපි යන අපට යන අර්ථය තමයි මේ ප්‍රතිසම්පද දැක කියලා. හැබැයි හටගත් දේ නැති වෙන බවට දැකීම නෙමෙයි පටිච්ච සමුප්පාද න්‍යාය. දැන් අපට ජරා මරණයේදී කන්දානම් බෙහෙදේ හම්බෙනවා, ජාතියේදී කන්දානම් පහත භව හම්බෙනවා. එතකොට අපට යන දේ තමයි ජාතියේදී හටගත්ත ජරා මරණයේදී නැති වුණා. එතකොට මේ න්‍යාය නෙමෙයි පටිච්ච සමුප්පාදය කියන්නේ. මේ හම්බෝනේ පටිච්ච සමුප්පන්න දේ තුල අර්ථකතනේ. පටිච්ච සමුප්පන්න දේ තුල අර්ථකතනේ තමයි ජාත්‍යයට කණ්ඩානම් පාතු භාවයේ ජරා මරණයට කණ්ඩානම් බෙහෙදෝ කියන එක. එතන අපිට යන දේ තමයි මේ හටගත්තු දේ නැතිවීමයි ජාතිපත ජරා මරණ කියන්නේ කියලා. හැබැයි ඒක නිරවචනයේදී මම හම්බ වෙනවා හටගත්තු දේ නැති වෙනවා කියනකොට හටගත්තු දේ නැති වෙලා. එහෙනම් ධාතිය ඇතිතර නෙමෙයි ජරා මරණ තියෙන්නේ. ඒක මම මුලින්ම විග්‍රහ කරේ. ජරා මරණ ලෝකයේදී හම්බෙන ධාතිය නැති බවට. නමුත් පටිසමුපාදයේදී ධාතිය ඇතිතන ජරා මරණ හම්බෙන්න ඕනේ. ධාතිය නැතිතනට නෙමෙයි. එතකොට මේ ලෝකී විග්‍රහ ඔක්කොම අතහැරෙනවා. ලෝකී විග්‍රහය මටයි අදාළ. ලෝකයේ සියලු විග්‍රහය අදාළ මට. එය පෙර අසුවිරු දන්න විරු ඥාන. නමුත් පෙර නොඇසූ විරුද්ධයට ආය අර්ථයක් දෙන්න බෑ. වෙන වචනයක් දෙන්න බෑ. නොදන්න බව විතරයි කියලා දෙන්න පුළුවන්. ඒකට වෙන අර්ථයක් දුන්නොත් ඒ අර්ථය මොකද්ද? අර්ථය තේරුම් ගන්න තියෙන පෙර ඇසූ විරුද්ධයක් ඔස්සේනේ. තමන් රාමුවක් ඔස්සේනේ. එහෙනම් ඒකත් කෝණයක් මොනේ. එහෙනම් තව නිර්වචනයක් දෙන්න පුළුවන් නම් ඒ නිර්වචනේ ආයෙත් එවැනි කෝණයක්මයි. තව දෘෂ්ටියකට යන්නේ. එහෙනම් ඒ ඥාණයට, ඒ නුවණට මේවා නිස්සභාවෙන්න නිර්වචනයක් නෙවෙයි හම්බෙන්නට ඕනෙත්. ඒක අර සක්කාය දිට්ඨියට පහරක් වදින්න ඕනේ. Taman දන්න දෙයට පහරක් වදින්නට ඕනේ. එහෙනම් මේ ජාතිය කියන එක ජරා මරණ කියන තැනදී ජාතිය පංචීපාස්කන්ධ හට ගැනීම ජරා මරණ පංචීපාස්කන්ධ බිඳීම හැබැයි ජාතිපත්යෙන් ජරා මරණ කියලා දකිනකොට හටගත්තු පංචීපාස්කන්ධ බිඳීමට නෙමෙයි විග්‍රහය දුන්නේ එහෙම විග්‍රහ වුණොත් එහෙම අපට හමු වෙන්නේ ಜಾති නැති තැනට තමයි ජරාම නැති බව. හැබැයි මේ පංචපාස්කන්ධ විග්‍රහයක තමයි හොයාගෙන යන්න තියෙන්නේ. ඒ හොයාගෙන යන තැනදී ඔය දුන්න විග්‍රහය ලෝකේ අපේ රාමුවට හම්බෙච්ච විග්‍රහයක් නෝනවා. ඇයි අපේ රාමුවට හම්බුනේ මටත් එක්ක. මගේ රාමුවට සොකී රාමුවට මේ විග්‍රහය ඉක්මවල යනවා. ඊළඟට ජරා මරණ කියන එක උපාදයට හේතුවක්. කියන්නේ ජරා මරණ කියන්නේ කන්දානම් බෙහෙදු. කන්දානම් බෙහෙදු ඇතිවීමට හේතුවක් තියෙන තෝනේ. කියන කන්දානම් බෙහෙදු කියන එක ඇති බවට. දැන් අපිට කන්දානම් බෙහෙදු කියන එක හම්බෙන්නේ නැති බවකටනේ. කන්දානම් බෙහෙදු ඇති බවක් හම්බෙන්න තෝන හේතුවක් එක්ක. දැන් කන්දානම් බෙහෙදු ඇති බව හම්බෙන්නේ නැහැ කන්දානම් පහත භාවෝ කියලා අපි ඒ විදිහට විතරක් විග්‍රහ කරගෙන යනකොට ඒක අපේ කොණ්ඩෝක අල්ලගන්න බැරි. කණ්ඩායම් පාඨභාවෝ කියන කොට කණ්ඩායම් බෙද නැහැනේ. කණ්ඩායම් බෙහෙද තුන කණ්ඩායම් පාඨභාවෝ නැහැ. එහෙනම් කණ්ඩායම් බෙහෙදේ කියන කාරණාව නැති බව හම්බෙන්නට වෙන්නේ කොහොමද? ඒ හේතු නැතිවීමෙන්. එහෙනම් හේතු නැතිවීම කියනකොට අන්න එතනදී එහෙනම් කන්දානම් බෙහෙදු නැති බවට කන්දානම් පහත බව නැති බව. බලන්න කොච්චර ගැඹුරු විග්‍රහයක් තියෙනවද? අපිට අපේ කෝණ දෙකක් එක හම්බෙන්නේ අපේ කෝණ නිර්වචනයකට හම්බෙනව නම් ඒක පටිච්චසමුප්පාද නෙමෙයි. එහෙමනම් මේ ජාතිය කියන කාරණාව සහ ජරා මරණ කියන කාරණාව වෙනින් වශයෙන් ලෝකේ අපට හම්බෙන අර්ථකථනකම මේ විග්‍රහය පටිච්චසමුප්පාද ධර්මයේ දකිනකොට මම කියන කාරණාවේ වැරද්ද හම්බෙච්ච තැනදීම අපේ අර්ථකතනයේ ඉක්මන දෙයක් උයි හම්බ වෙන්නේ. ඒක පෙර නොයසුරු දෙයක්. ඒක ධම්මචක්කුවක්. ඒකට වෙන අර්ථකතනයක් දෙන්න බෑ. ඒක නුවණක් ඒක අවබෝධයක් විතරයි. ඒකට වෙන අර්ථකතනයක් දෙනවා නම් ඒ අර්ථකතනය අහපව ලෝකෙට ඇවිදilla. අහපව ලෝකරාමයකට වෙන්නේ යන්නේ. බලන්න බුදුරණවහන්සේගේ අසාමාන්‍ය හැකියාව. මම අර උදාහරණයක් කියන්නේ ගෙම්බෙක් ගොඩේමට ගිහිල්ලා මාළුවට ඇවිදilla කියලා ගොඩේම විස්තර යාළුවේ මෙහිමයි ගොඩේම කියලා. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහනේ. එතකොට එහෙනම් උඩ විග්‍රහය දෙන්නේ කොහොමද? දෙන්න තම ඒ මාළුවගේ ජලයේ කෝණයත් එක්ක විග්‍රහ කරලා දෙන්න බෑ. එයාට දුන්නට උනත් එයාගේ කෝණය වැරදි කියලා. ජලයේ තියෙන කෝණය වැරදි. ওই කෝණයෙන් කොච්චර විතර තේරුම් ගන්න බෑ. ඔකට අර්ථකථනයක් දෙන්න බෑ. ඔයා මෙන්න මේ විදිහට යමු ඔය කෝණය වැරදි. ඔහොම කරන්න බෑ. මෙහෙම යමු වෙන්න කියලා එයාට බලන්න යොමු කරාට පස්සේ එයාට අහපව මාළුවෙකුට ඇවිල්ලා කියන්න බෑ ගොඩබිම තියෙන්නේ මේ තමන්ගේ තියෙන රාමුව ඔස්සේ කිසිම අර්ථකථනයක්. එයාට කියන්න තියෙන මොකද්ද? මෙන්න මේ විදිහට යොමු වෙලා බලන්න කියලා. බලපු කෙනාට වෙන අර්ථකථනයක් දෙන්න බෑ. එහෙනම් දිය හැකි එකම අර්ථකථනය මොකද්ද? බුද්ධ වචනේ විතරමයි. ප්‍රඥාවට විතරයි ඒක හම්බ වෙන්නේ. එහෙනම් මේ ස්කන්ධ එක තමයි යොමු වෙන තියෙන්නේ. නිවර්දීම ස්කන්ධ කියන කාරණාව හම්බෙච්ච තැනදී යතෙන් පටිච්චසමුප්පාද හැම දැන් අතර මේ කාරණාවත් එක්ක කෙනෙකුට ගොඩාක් හිතන්න දේවල් සමහරවිට කෙනෙකුට මොකද්ද මේ කිව්වේ කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ යෝනිසෝ මනසිකාරය කියන එක තමයි උත්පාද වෙනට ඕන. ඒ තමන්ගේ රාමුව තුල තේරුම් ගත දේ තුල තියෙන අඩුව නැත්නම් හිතන්න ඕන කියන කාරණාව මතුවෙනවා කියන එකම එයාට දහම අහලා දැන් යෝනිසමනසිකාට එන්න වෙනවා කියන එක. දැන් අපි හිතන්නේ ආ දැන් මෙහෙම ධර්ම දේ විතරක් කරන හැටි විතරයි යෝනිසමනසිකාර ඊළඟට තව කෙනෙක් ඇඟිල්ලෙන් ඇන්න ඇන්න මෙහෙම කරන්න කියලා කියන එකනේ ධම්මවල ප්‍රතිපදාව කියලා. නමුත් යෝනිසෝ මනසිකාරයේ උත්පාදකී යුත්තේ සද්ධර්ම ශ්‍රවණය කියන අංග දෙක එකක් නෙමෙයි. ඒක බලෙන් ධර්ම ශ්‍රවණයේ තුල තියෙන පියවරක් නෙමෙයි යෝනිසමනසිකාරය කියන්නේ. දැන් අපි අපි හිතන්නේ යෝනිසමනසිකාරය කරන හැටි මේ ධර්ම ශ්‍රවණයේ තියෙනවා කියලා. ඒක ධර්ම ශ්‍රවණයක් නේ. ධර්ම ශ්‍රවණයේ කිරීමේදී යෝනිසමනසිකාරයක් ආධ්‍යාත්මික අංගයක් බවට උත්පාදේ වෙන්න ඕනේ. ඒ තමයි තමන්ගේ කෝණය සොකී රාමුව වැරදි බව හම්බෙන්න ඕනේ. මොකද බුද්ධ වචනේ බුද්ධ මාර්ගයේ බුදුරණවහන්සේ මූලිකම ප්‍රතිපදාව තුල මම වැරදි බවයි හම්බෙන්නේ. එහෙනම් ඒකේ මූලාරම්භය මොකද්ද? සුඛියාරාමයේ වැරදි බවම ධර්මයේදී හම්බෙන්න ඕනේ. මූලාරම්භය මේක. මුලට ප්‍රධාන මුලටම මූලික සම්තමන වැඩපිළිවෙල. අන්න එතනයි තමයි යෝනිසෝ මනසිකාරය ඇති වෙලා ධම්මානදම් පටිපදාවට යොමු වෙන්නේ. එහෙමනම් මේ ජාතිපත්යෙන් ජරා මරණ කියන එක අපිට බවපත්යෙන් ජාති කතා කරන්න තියෙනවා. අර ජාතිපත්යෙන් ජරා මරණ අපි දන්න කෝණෙන්නේ. ඒ නිසා තමයි ගොඩක් වෙලා ඔකට කතා කරන්න යෙදුනේ. ඒකේ තියෙන වැරද්ද අපි තුල ඉස්මතු වෙන්නේ. එහෙමනම් අපි බලන්නට ඕනේ මේ ප්‍රත්‍යයෙන් උපම්බව කියන කාරණාවේදී අපට මේ තීරුම් ගත දින කොච්චර වැරදිද එහෙනම් වැරදි බව විතරයි හම්බෙන්නට ඕනේ නැත්නම් නිවැරදි බව හම්බෙලා විග්‍රහයක් දෙන්න බෑ නිවැරදි බවට දෙය හැකි එකම විග්‍රහය ජාතිපත්‍යෙන් ජරා මරණ කියන එක විතරමයි බුදුරන් වහන්සේ දුන්න අර්ථකථනය විතරමයි වෙන කිසිම අර්ථකථනයක් දුන්නොත් ඒකත් ආයි පෙර ඇසු විරෝධයක් සුඛී රාමුවක්මයි ඉතින් ඒ නිසා අපට තේරුණා නම් යම් කිසි විදිහකට කන්දානම් පාතු භාවෝ ජාතිය ඒ ಜಾති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියනකොට කන්දානම් බෙහෙදෝ බයි ප්‍රත්‍යයෙන් හමුනේ ලෝකේ කෝණයෙන් ජාති නැති බව අර්ථකතනයටයි ජරා මරණ හැබැයි බුදුරණවහන්සේ නිරෝධය විග්‍රහ කරන්නේ හට නොගැනීම විග්‍රහ කරන්නේ හටගත්තු දේ නැති බවට නෙමෙයි දැන් අපට හම්බෙන ස්කන්ධ 15 වීම ජාතිය ස්කන්ධ නැතිවීම ජරා මරණ ලෝකී අපට විග්‍රහයේදී මූලිකව හම්බෙන්නේ පටිසමුප්පාද න්‍යායයේදී හම්බෙන්නේ ස්කන්ධ 15ම જાතියත් හැබැයි ස්කන්ධ නිරෝධය නැත්තම් කිය ස්කන්ධ නිරෝධය කියන්නේ හටගත් දේ නැතිවීමට නෙමෙයි හේතු හට නොගැනීමෙන් හට නොගැනීමට ඉමස්මින් අසති බවතයි ඉමං නිරෝධය වෙන්නේ එහෙම නැතුව හටගත් දේ නැති වුණා කියන විග්‍රහයට නෙමෙයි ඉමස්මින් අසති මේ නැතිතනයි ඉදන් නොහොති වෙන්නේ ඒකයි පටිච්ච සමුප්පාද න්‍යාය අපට පටිච්ච සමුප්පාදය කියලා හම්බ වෙච්ච මේ පටිච්චසමුප්පාද ධර්මයේ මූලික විග්‍රහයේදී හම්බ වෙච්ච කණ්ඩානම් පාතුභාවෝ සහ කණ්ඩානම් ભેද විග්‍රහයේදී අපට හම්බුනේ පටිච්චසමුප්පාදය නෙවෙයි පටිච්චසමුප්පන්න ධර්මයේ විග්‍රහය විතරයි පටිච්චසමුප්පාදයේදී ස්කන්ධ පහළ වීම සහ නිරෝධය ස්කන්ධ නිරෝධය කියන එක නෙමෙයි ජාතිපත්තින් ජරා මරණය කියන පටිච්චසමුප්පාද න්‍යාය නිරෝධය කියන්නේ ඉමස්මින් අසති ඇතිතන ඉදන් නොහෝති බව එහෙනම් එතන ගොඩාක් තැනක් තේරුම් ගන්න තියෙනවා ඇත්තටම මේ පංචපාස්කන්ධ එක තමයි මේක මාර්ගයේ ඉදිරියට යොමු වෙලා තියෙන්නේ හොඳයි තේරුවන් සරණයි ශාන්ති ශාන්ති නාශ මං හිතන්නේ ඉතාමත් සූක්ෂමයි ගැඹුරුයි මේ කවිද තේරුම් ගන්න වචනෙන් ප්‍රකාශ කරන එක අමාරුයි ඒ වගේ සූක්ෂම කාරණා පංච උපාදාන ස්කන්ධේ පවා අපිට නුවණින් තමයි වැටහෙන්න වෙන්නේ පංච උපාදාන ස්කන්ධේ හට ගැනීම සහ නිරෝධයත් අපිට අල්ලගන්න වෙන්නේම නුවණින් විතරමයි. ඒ අනුව තමයි අපිට මම හිතන්නේ ඉමස්මිෂ නිදන් හෝති නැත්නම් ඉමස්මිෂ නිදන් හෝති කියලා අපිට උපාල්පණය කරන්න වෙනවා නැත්නම් ඒ නිරෝධය ගැන නුවණින් දැන් ප්‍රඥාවෙන් දැනගන්න වෙනවා කියන එක තමයි මට දැනට මට තේරුම් ගිය කරුණ. හැබැයි අනිත් කටේට අවස්ථාව දෙනවා දැන් කරුණා කළා ඔයාලගේ තියෙන ප්‍රශ්න දැන් යොමු කරන්න ස්වාමීන් වහන්සේට දෙවස්සක් නැහැ. දරුවන් සන්නයි ස්වාමීන් වහන්ස මටත් මේ ප්‍රශ්නයක් තියෙනවා කලින් ප්‍රශ්නෙටම අදාළව. එතකොට දැන් යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරය කරනකොට ධාතියත් ඒ වගේම අපිට පේන ලෝකයක් නැති වෙලා යන අවස්ථාවක් දැනෙන්න පුළුවන්ද? ඉතින් උදාහරණයක් විදිහට කියනවා නම් ස්වාමීන් වහන්ස දැන් කනට ඇහෙන ශබ්දයක් ගැන යෝනිසෝ මනසිකාරය කරනකොට ඒ ශබ්දය කනට වැදිලා ඒ වැදෙන අවස්ථාවත් ඒ ඊට පස්සේ ඒක තුනී වෙලා ස්වරයෙන් ස්වරය කනේ වැදිලා නැති වෙන අවස්ථාව වගේ දැනීමක් දැනিলা ඒ කියන්නේ ශබ්දය ගැන කිසිම හඳුනා ගන්න බැරි අවස්ථාවක් වගේපත් වෙනවා ඊට පස්සේ ඒ වෙලාවට ඒ වෙලාවෙම අස්පත්තට යෝනිසෝ මනසිකාරය යොමු කරනකොට ලෝකය පේන්නේ නැහැ. ඒ වෙලාවට පේන්නේ ඇස් දෙකට ආලෝක දාලා මේ කීපයක් වැඩිලා යනවා වගේ මේ අවස්ථාවක් එහෙම එහෙම වෙන්නේ ස්වාමින් වහන්සේ ඒ වෙලාවට පංච උපාදානස්කන්ධ ඇතිවීම තුනී වෙලා යන නිසාද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. යම් කිසි කෙනෙකුට භාවනාවක් පුරුදු කරන තැනදී ඕනම විදිහක දැන් අපි දන්නවා ලෝකයේ අපි යමක් අල්ලා ගැනීමත් එක්ක තමයි ඒ කියන්නේ ඒක පනවගෙන ඒක ඔස්සේ කාමයන් සහ අනිකුත් තැන් වලට යොමු වෙන්නේ. එතකොට අපි මොනවා හෝ ප්‍රතිපදාවක් කරන තැනදී අපේ අපි දාගන්න රාමුව අපි දාගන්න රාමයේ තුල කාමයන්ට සහ ලෝකයේ තියෙන ලොකු ප්‍රඥප්තිය අපේ අඩු වෙලා යනවා. මේ පටිච්චසමුප්පාදේ දැක්ක නෙමෙයි. පංචපාස්කන්ධයේ ක්‍රියාවලිය නිවරවිව හවුනා නෙමෙයි. අපි අර ලෝකයේ තුල යම් කිසි විදිහකට කාමයන් නැත්තම් ලෝකී විශාල පැනවීම් වලට යොමුලා තියෙන ගතියක් මෙන්න මේක අඩු වෙලා ගියා. එහෙම වුණා මිසක් ලෝකයේ මේ පටිසමුපාද නිවය හම්බුණා නෙමෙයි. අනිත් කාරණාව තමයි Nirodhe කියලා කතා කරන තැනදී Nirodhe සාක්ෂාත් වීම තියෙන්නේ මේ ලෝකේ රහතන් වහන්සේට විතරමයි. නමුත් දැන් අපට නැතිවීම කියන කාරණාව අපට හම් වෙනවනේ. දැන් උදාහරණයක් ඔබතුමිය කිව්ව අර සද්දය ඇහෙන දේ අපට නැති බව හම් වෙලා. නැති බව මට හම් වෙලානේ. එහෙනම් ඒක මට සාක්ෂාත් වෙච්ච බවක්නේ. එහෙනම් ඒ සාක්ෂාත් වෙච්ච බව Nirodha හම් වෙනෝනේ අරහත්ය විතරයි. ප්‍රඥා චක්කුසේදී Nirodha කියන දේ අර නැති බව නෙමෙයි හේතු නැතිවීමෙන් නැති බව කියන එක. හේතු නිරුද්ධ වෙච්ච තැනදී අන්න නැති ඵල නිරෝධ බව සාක්ෂාත් වෙනවා. හේතු නිරෝධය කියලා කියන්නේම අවිද්‍යා අශේෂ විරාග නිරෝධය. එතන තමයි ප්‍රතිඵලය අවිද්‍යාවෙන් හටගත් ප්‍රතිඵලය අනිරෝධය වෙන්නේ. එතකම්ම තියෙනවා. එතකන් අපට නුවණින් විතරයි මේ හේතු බල. ඒතරත් ලොකු වැදගත් කාරණාවක් ඇත්තටම තියෙනවා මේ විනෝදය ගැන කතා කරනකොට. දැන් අපි අර මං ಜಾති ජරා මරණ කියන එක ඉස්කන්න බුදීම. ඒතකොට ඒක නිරෝධය ಜಾතියේ නම් ජාති නිරෝධය අපිට ඒක හම්බෙන්නේ. එතකොට එහෙමනම් නිරෝධ සාක්ෂාත් වෙනවනේ. දැන් නිරෝධය කියන්නේ රහත් වෙනකම්ම සාක්ෂාත් වෙන එකක් නෙවෙයි. අපි නිරුද්ධ කියලා අපට හම්බලා තියෙන්නම අර ඇති වෙච්ච දේ නැති බව කියන එකට. නිරෝධය ගැන විග්‍රහය හැමතැනම බලන්න නිරෝධාරය සත්‍ය සාක්ෂාත් වෙලා නැහැ. නිරුද්ධ වෙලා නැහැ. නිරුද්ධ වුණා නම් එයා රහත් කෘත වෙලා ඉවරයි. සේකගෙන දන්නවා මුලින්ම නිරෝධය සාක්ෂාත් කළ යුත්තක් කියලා සත්‍ය ඥාන වශයෙන් ළඟට සාක්ෂාත් කිරීම සඳහා යොමු වෙනවා. යොමු වෙන්නේ සමුදය ප්‍රහාණය වීම සහ යොමු වෙකතරදී සමුදය ප්‍රහාණයීමට යොමු වෙන දුක පිරිසිදු දකින්න යොමු වෙකතරදී එතකොට මාර්ගය වැඩෙනවා. නිරෝධය සාක්ෂාත් වෙලා නැහැ. දුක පිරිසිදු දකින ඉවරනහම නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒක රහත් අරහත්ත්වය නෙවෙයි. එතනට එහෙනම් අනිවාර්යයෙන්ම ඒ නිරෝධ සාක්ෂාත් වීම නිවීම විතරයි. එහෙනම් අපට හම් වෙන්නේ අර අප අපි දැන් දාගත්තන යම් කිසි කෝණයක් මෙන්න මේක නැති බව. අපි දාගත්ත කෝණේ නැති බව. මොකද ඊට අදාළම නෙහි කිසිම කරන්නේ. දැන් අපි දන්නවනේ යම් කිසි දෙයක් රාගය හටගන්න හේතුව තමයි සුබ නිමිත්තයි අයනිසු මනසිකාර. ඒ ටික මෙනෙහි කරන තැන ඒ රාගය හටගන්නේ. ඒවා ඒ විග්‍රහය ඒ විග්‍රහය අපි මේ ලෝකයේ සක්කාදිට්ඨියෙන් යුක්ත පුජ්‍යලයාගේ මේ ලෝකේ පැවැත්ම අපි දන්නවා මම අර කෝපි උදාහරණයට එහෙම කිව්වේ කෝපි හටගන්නේ මැටි නිසා. වැට නිසා කෝපපත ගන්නවා කියන එක ඒකත් එක ලෝක විග්‍රහයයි. එතකොට ඒකත් හේතු බල ගහමක් අපි ලෝකේ කතා කරන්නේ. දැන් කවුදා දැන් මේ පින්වතුන්ට මම කියනවා මේ පින්වතුන්ගේ මරණයේදී ඇස්පේන් එක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇස්පේන් එක එහෙමම තියෙනවා. ඒක පිළිගන්න බෑනේ. එතකොට මේ පින්වතුන් දන්නවා ඒක ඇස්පේන් නැති වෙනවා මරණයත් එක්ක. ඒක ලෝකයේ ලෝකේ පැවැත්ම පිළිබඳ විග්‍රහයයි. එතකොට එහෙනම් ඒ ලෝකයේ පැවැත්ම පිළිබඳ විග්‍රහයද මේ ඔය කියපු කාරණා අතුරදී ලෝකයේ පැවැත්ම පිළිබඳ විග්‍රහයදී එක හරි. හැබැයි පටිච්චසමුප්පාදයේදී තව ඉදිරියට ඒක කල්පනා කරන්නට ඕනේ. අර විදිහේ සියුම් වෙලා ගියාට පටිච්චසමුප්පාදය සහ පංචපාස්කන්ධය සත්‍ය දර්ශනයට යොමු වෙලා නෙවෙයි. ඒක සඳහා තව යෝනිසමනසිකාරී උත්පාදය කරගන්නට ඕනේ. ත්‍රිවංශරණ නිර්වාණ සන්නයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. හොඳයි තව සුළු කාලයක් වෙනවා විනාඩි 4ක් වගේ කරුණා කරලා යොමු කරන්න ප්‍රශ්න තියෙනවා නම් නිර්වාණ සන්නයි. නිර්වාණ සන්නයි ස්වාමීන් වහන්සේ මේ දැන් ඔබ වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කරපු විදිහට ඒ පටිච්ච සමුපාද ඒ න්‍යායයක මේ අපි දැන් පුද්ගල අධ්‍යක්ීමක් විදිහට කොච්චර විස්තර කරන්න ගියත් එතකොට මේ ලෝකේ අර මේ කොයි අන්තයකට හරි යමු වෙන අහු වෙන්න පුළුවන් මේ ඒක දැන් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අවම වචන ප්‍රමාණයකින් කිව හැකි මේ ටික තමයි ඒ විදිහටමයි මේක කියන්න පුළුවන් වෙන්නේ ඊට වඩා අපි අත්දැකීම් විස්තර වෙන තැනම මේ වචන එක අපිට ඒ ඒක අතීත අනාගත හැදෙන්නේ ඔය නැතුව අන්තවලට යාමේ හැකියාවක් තියෙනවා නේද සම්මත කියන තමයි දැනගන්නේ ඒවල් තමයි තිරුවන් සරණයි ඒක ඇත්තටම හරි මොකද ඒක ඇත්තටම අපි දේශනාව බලනකොට හොඳට තේරෙනවා දේශනාවේ දහම දැකපු ශ්‍රාවකයන්ගේ ස්වභාවය කතා කරනකොට එයාගෙන් දහම අපි නිවැරදිව අධ්‍යයනය කරනකොටත් ඒකට යොමු වෙනවා තේරෙනවා යම් කිසි විදිහකට මේ බුදුරන් වහන්සේ මේ දිය හැකි අවම උපරි මොකද අපි හිතන්න ඕන කාරණාවක් තියෙනවා බුදුරන් වහන්සේ තමයි මහා ප්‍රඥ මහා කරුණික දැන් උපරිම කරුණාව දින කෙනාටනේ මිනිස්සු කෙරෙහි උපරිම කරුණාවෙන් දිය හැකි උපරිම දෙන්න හදන්නේ දැන් අපි දන්නවනේ කරුණාව තියෙන කෙනා උපරිමනේ කරන්න හදන්නේ මේ ලෝක කරුණාව අතින් ගත්තාම උපරිම කරුණාව බුදුරන් වහන්සේට එතකොට ඒ කරුණාවට හොඳම දේ දෙන්න පුළුවන් ප්‍රඥාවන්තයටනේ. උපරිම ප්‍රඥාවන්තයටනේ. ඉතින් මේ දෙකම තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුන්න ඉස්පිල්ල පෑපිල්ල පව. දිය හැකි උපරිම හොඳම ටික තමයි දීලා තියෙන්නේ. එතනින් එහා පොඩ්ඩක් කර වෙනස් වෙනවා නම් යම් පුජ්‍යලික අර්ථකථනයකදී එයා දහමුද කරන්නේ. එයාට කියන්න එයාට එක්ක කියන්න බෑ කියලා කියන්නේ දැන් අපි දන්නවනේ කවුද අපි අස්සජි ස්වාමීන් වහන්සේ මම දන්නේ නෑ බුදුරන් වහන්සේගේ ධහම මට අලුතෙන් ආව කෙනෙක් මම මෙච්චරයි දන්නේ ඊය ධම්මා හේතුත්පබවා මම පටිසමුප්පාද ඉස්මතු වෙන ඒ වචන ටික විතරයි මම වෙන මොකුත් දන්නේ නෑ රහතන් වහන්සේ නම එතකොට එහෙමනම් අර බුදුරන් වහන්සේ කියපු දෙයක් එක විතරයි නිර්වචනය දෙන්න පුළුවන් වෙන කිසිම නිර්වචනයක් දෙන්න බෑ. මේ නිර්වචනය දෙනවා නම් එතන දහමට යොමු වුණාද කියන ගැන සැකයක්. එයි කොහොමද එයා දෙන්නේ? බුදුරණවහන්සේට බුදුරණවහන්සේට මේ පුළුවන් උපරිම දෙන්න. එයාට එහෙනම් එතනින් හැදියක් දෙන්න බෑනේ. එහෙනම් මේක හොඳට මතක තියාගන්න. පුජ්‍යලික අධ්‍යක්ීමක් සමාජයකට විග්‍රහ කරගෙන යන්න පුළුවන්. මෙහෙම මෙහෙම මෙහෙම කියලා. මේ විදිහට වෙනවා කියලා. නමුත් කරන වැඩපිළිවෙලෙදි ඔහොම කරන එක වැරදි කියලා පෙන්වන්න පුළුවන්. කරන වැඩපිළිවෙලෙදි. මෙහෙම වෙන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන්. නමුත් ධර්මයේ විග්‍රහ කරන තැනදී, දර්ශනයේ විග්‍රහ කරන තැනදී කිසිම විදිහකින් පුජ්‍යලික කෙනෙකුගේ අර්ථකථනය කරනවනම් එතන දහම දැක නැති බව තේරුම් ගන්න. හොඳයි නම් තේරුවන් සරණයි. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ මම හිතන හැටියට අපිට තියෙන කාල වේලාව අවසන්. අදත් අපි ධාම ගැඹුරු ධාම් කරුණු බොහෝ දෙයක් සාකච්ඡා කරගත්තා. වංශයෙන් සිද්ධ වෙන්නේ මම හිතන හැටියට මේ විශාල වශයෙන් පටිච්චසමුප්පාදේ ගැඹුරු තැන් ස්පර්ශ කරලා මේ කතා කරන ධර්ම සාකච්ඡා මම හිතන්නේ තාමත් වටිනවා සියලු දෙනාටම. ඉතින් මේ සාකච්ඡාව නිසා මම හිතන්නේ විශාල පුණ්‍ය ස්කන්ධයක් දැනට වෙලා ඇති. ඒ සියලුම පුණ්‍ය ස්කන්ධය අපි වහන්සේට සහ වහන්සේගේ ගුරු දෙමාපියන්ට අපි අනුමෝදන් කරනවා ඒ වගේම තාමත් කෙටි කාලයක කලකින් සුඛ ප්‍රතිපදාවේ ගෝවාසීට නිවාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ මාසයට මම ආරාධනා කරලා තියෙනවා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන මේ ඒ වගේම ඊට පසුව අපේ මාතර රවි කුඹල්ගේ මහතා අපිට එක්ක සම්බන්ධ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇතරම බුදුරන් වහන්සේ වදාළේ උතුම් දහම කතා කරනකොට සාකච්ඡා කරනකොට දහම තේරුම් ගන්න යමු වෙන අයගේ තියෙන ඒ ස්වභාවයත් එක්ක දහම් සතුට දහම් ප්‍රීතිය සියලු දෙනාටම ඇති වෙන ඔබට මට සියලු දෙනාටම ඇති වෙනවා. ඉතින් ඒකත් එක්ක විශාල පුණ්‍ය ස්වභාවයක් රකස් වෙනවා. මොකද හිතේ සතුටත් එක්ක ඒ ලෝකයේ සතුටු විය හැකි උපරිම දෙයට සතුටු වන්නේ අසාමාන්‍ය පිනක්. ඉතින් අවබෝධයේ කරා යෑමට හේතු උනාංගයක් හැටියට ඇති වෙනා වගේම පුණ්‍යපාක හැටියට හම්බුන එකයි පරලොව දුගතියකට යන්නේ දහමට යොමු වෙච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා අපි රැස් කරගත්ත මේ සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අපනමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ තරලෝ ජීවිත සැපවත් වෙත්වා විශේෂයෙන් අපවත් ඉවදාලා අති පූජනීය කටකරුණේ ඥානানন্দ ස්වාමීන් වහන්සේලා නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. මගේ ගුරු දේවයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වේවා නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වේවා ඒ වගේම විශේෂයෙන්ම මේ සාකච්ඡාව මෙහෙවන ගයන් මහත්මයාට ඒ සඳහා උපකාර කරන ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම මට නිරන්තරයෙන්ම උපකාර කරන දෙස් විදෙස් සියලු දෙනාට විශේෂයෙන්ම නිහාල් රූපසිංහ මහත්මයාට ඒ වගේම හිටපු නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් සිරිමයන් රණසිංහ මහත්මයාට ඒ වගේම වර්තමාන නාවික හමුදාපති පියල් සිල්වා මහත්මයා ආදී ඒ නාවික හමුදාවේ සියලු දෙනාට ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන් නිවිසනසෙන්ද මේ සියලු පින් උපකාරයක් මුත්වා කියලා අපි ආශිර්වාද කරමු හොඳයි සියලු දෙනාටම එහෙනම් තෙරුවන් සරණයි